වහන්සේලා ඉස්සරහට එන්න හොඳයි. මම මේ ඉස්සරහට එන්න. සුපත්ත්‍වා සාදු සාදු අනුමෝදාමි අනුමෝදිතබ්බං ನೈಗಾರ್ ಕಟ್ಟಿಚು ಸ್ವಾಮಿ ಯವರ ಸೇ ಸದ್ಧಾ ಬುದ್ಧಿ ಸಂಪನ್ನ ಪಿಂಗವನ್ ನೀ ಅಪಿ ತವತ್ นิಸರಣುವನೆ ಬ್ರಾಹ್ಮಚರ್ಯದ ದವಸೇ ಕರ್ಣದೇಶನ ಮಹಾ ವಾರಿಕಟೈ කාලය ලබාගෙන තියෙන්නේ. අපි චාරිත්‍රානුකූල මේ විදිහට හැමසෙන බ්‍රහස්පතින් දාක්ම ධර්ම දේශනාවක් සඳහා කාලය ගන්න. ඒ සඳහා සීලම දෙනා tempත් වෙලා සාදුකාරය පවතුම්. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ තයෝ මේ පොට්ඨපාද අත්ථභාව පටිලාභා කෝලාරිකෝ අත්ථභාව පටිලාභෝ මනෝමයෝ අත්ථභාව පටිලාභෝ අරූපෝ අත්ථභාව පටිලාභෝ තීති අවසරයි ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ නිසන් වනේ බ්‍රහස්පතින්දා නැත්නම් සත්‍යපතා මේ විදිහට පවත්වන ධර්ම දේශනාව බොහෝ විට දේශනා මාලාවක් විදිහට පවත්වන්නේ මේ වකවාණු වේදී අපි ඒ සඳහා පොට්ටපාද සූත්‍රය සර්වචනාංශ විසින් දේශිත සූත්‍ර පිටකයේ දීඝනිකාය සඳහන් වෙන දීර්ඝ සූත්‍රයක් වන මේ පොට්ටපාද සූත්‍රය අපි මාතෘකාව සඳහා ඉස්සරහින් තියාගත්තේ අපි යනවා දේශනා 19ක් පැවැත්වුවා. පසුගිය දේශනේ 19 වෙනි දේශනාව අද 20 අද අප්‍රේල් මාසේ 3 වෙනිදා. මේ සූත්‍රයේ ප්‍රධාන වශයෙන්ම සංඥාව පිළිබඳවයි ගැඹුරින් සාකච්ඡා කරන්නේ. කෙසේ නමුත් මේක තීකනිකායේ මුල් කොටසේ සීලඛණ්ඩකයට අයිති සූත්‍රයක්. ඒ නිසා මේ සංඥා වගේ දේවල් වලට අඳිස්සලා මේ සූත්‍රයේදීත් සර්වඥාන්සේ සීලය පිළිබඳව සෑහෙන විස්තරයක් සකස් කරලා දෙනවා. ඒ සීලයේ ඒ සකස් කිරීම අනුව තමයි කෙනෙකුට හිතේ තියෙන අනිකුත් ධර්ම, චර්යාවට සම්බන්ධ ධර්ම පවා කීකරු කර ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා තේරෙන ඕලාරික අනුන්ට බලපාන ඒ සීලය සෑහෙන වැදගත් වෙනවා. අභ්‍යන්තර ශික්ෂාවක්, අභ්‍යන්තර හික්මීමක් ඇති කරගන්න. එහෙම නැත්නම් වේදනා සංඥා සංඛාර වගේ ධර්මතා පිළිබඳ අවබෝධ කරගන්න ඉස්සර වෙලා ඒව පරිබාහිරයට කියාපානෝ හුවා දක්වන ආචාර ධර්ම වලටපත් වෙන කායික වාචික ක්‍රියා කීකර කරනවා. කීකර කරාට පස්සේ තමයි මනසේ ඒ බයලජ්‍ය දෙක හික්මීම සීලය සීලාචාර ගති සීතල ගති පහල කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඒක පිළිවෙලින් යන්න ඕනේ. එහෙන් පිළිවෙලින් ගිහිල්ලා වේදනාව කියන විඳීම් රසාස්වාදේ නෙවෙයි මේ සූත්‍රය අගය කරන්නේ. සංස්කාර කියන සදාචාරකති හික්මේ යුතු චේතනත් නෙවෙයි මේ සූත්‍රය විශේෂණය කරන්නේ හඳුනා ගැනීම සහ හඳුනා ගැනීම සඳහා තබන සංඥා සලකුණු ඒ අනුව යලි හඳුනා ගැනීම මෙන්න මේ හරහා ඇති වෙන පටලැවිලි ටිකක් බොහෝම සූක්ෂමව ටිකෙන් ටික ක්‍රමානුකූලව ගෙනින හැබැයි ගැඹුරකට ගෙනියනවා. ඒකයි මේ පොට්ටපාද සූත්‍රයේ සාමාන්‍ය විස්තරයේ වශයෙන් කියලා තියෙන්නේ. ඉතින් මෙතන ඉනුඟ දෙනෙක් මේ දක්වා තිබුණු මේ විස්තරට හුඟන් දීලා තියෙනවා. <coughs> කෙසේ නමුත් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන කොටස ගැඹුරක් නිසා අපි අද ධර්ම දේශනාවෙත් ආරම්භයේදී පැස ගැනීමේදී කෙටි මතක් කර ගැනීමක් කරමු මේ තාක් සූත්‍ර විකාශය විචාකාරය සූත්‍රය ආරම්භ වෙන්නේ කතා සාරය කතා ශරීරය ආරම්භ වෙන්නේ මේ පොට්ටපාද පරිබ්‍රාජකයාත් සරුවචන් වහන්සේත් පොට්ටපාද පරිබ්‍රාජකයාගේ ඒ පරිබ්‍රාජකාරාමේ හම්බු වෙච්ච වෙලාවකදී ඒ සඳහා අතුරු කතා වලට ඉඳ නොතබා පොට්ටපාද පරිප്രാජිකය සර්වචන්නාංශي වගේ උත්මේක් සීකමැත්තෙම තමන්ගේ පරිබ්‍රාජකාරාමයට වැඩම කරාට පස්සේ හිතේ තබාගෙන හිටපු බුදුහාමුදුරන්ටම ගැළපෙන බුදුහාමුදුරණ බමණක්ම වගේ පිළිතුරු දෙන්න පුළුවන් ප්‍රශ්නයක් මතු කරනවා අபிසඤ්ඤා නිරෝධය කියන්නේ මොකක්ද කියලා. ඉතින් ඒකට පොට්ටපාදට හේතු උනේ ඊට ඉස්සර දවසක කුතුහල ශාලාවේදී රැස් වෙච්චි පඬිත උගත් පිරිසක් අතර මේ ප්‍රශ්නේ මතුවලා එක එකනා මත ඉදිරිපත් කරලා තියෙනවා. ඒ මත එකක්වත් බැලු බැලමට පොට්ටපාදගේ චිත් ගත්තේ නැහැ. ඒ නිසා පිරිස කෙලවර හිටපු ඒ පොට්ටපාද පරිබ්‍රාජකයාට ඒ සාකච්ඡා වාරදීම හිතලා තියෙනවා. අනේ මේ සාකච්ඡාවේදී බුදුහාමුදුරුවෝ හිටියා නම් කෙලවරක් උත්තරයක් දෙනවා. නමුත් නැති නිසා එදා විවිධ මත වලින් මත මතාන්තර වලින් සාකච්ඡාව කෙලවර වුණා කියලා ਸਰුවචනාංශ විතර දීලා ਸਰුවචනාංශගෙන් ඒ අபிසඤ්ඤා නිරෝධය ගැන විස්තර ਸਰුවචන විග්‍රහයයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ බලාපොරොත්තු වෙන වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මුලිමුත් යම් යම් මත ප්‍රකාශ කිරීමක් කරනවා. ඒ මත ප්‍රකාශ කරන වෙලාවේදී පොට්ටපාද පරිබ්‍රාජකයාගේ මනස එච්චරම වැඩේට පේ වෙලා ගැළපිලා තිබුණේ ඒ නිසා එයාට අර සියුම් කොටස් අල්ල ගන්න බැරි වෙනවා ගෞරවය තියෙනවා ශද්ධාව තියෙනවා සියුම් කොටස් අල්ල ගන්න බැරුව මේ කතා අවසානයේදී පොට්ටපාද පරිබ්‍රාජක අහනවා ස්වාමීන් වහන්සේ මේ සංඥාවයි ආත්මය දෙක එකද කියලා. ඒකේ සංඥාවයි ආත්මය එකයි කියන එක ඉස්ලාම් දාර්ශනික කුතුහල ශාලාවේදීත් එක එක පඬිතුන් විසින් ඉදිරිපත් කරන ලද එක අදහසක්. ඒක සරුවචනස ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරත් ඒක හිතට වදින්නේ නැහැ පොට්ටපාදගේ. සරුවචනන් වහන්සේගේ සරල මූලික විග්‍රහය දුන්නාට පස්සේ ආවසයි ස්වාමීන් වහන්සේ මට දැනගන්න කැමතියි මේ සංඥාවයි ආත්මයයි දෙක එකද කියලා. සරුවචනසේ ඒකාන්ත වශයෙන් උත්තරයක් දෙන්නේ නැහැ. අහනවා මෙහිලා ඔබ නැත්නම් පොට්ටපාද ආත්මය කියලා ගණන් ගන්නේ මොකද්ද කියලා. එතකොට කියනවා මම මේ ආත්මය කියලා පටන් අරගන්නේ ඕලාරික ආත්ම භාවය. ඒක රූපී ආත්ම භාවයක්. හතර මහා භූතයන්ගෙන් හැදිලා තිනවා. හපල කන ආහාර ගන්න මේ අපි දන්න කය. ආ එහෙමනම් ආත්ම ඒකනම් සංඥාව එකක් පොට්ටපාද ආත්ම එකක් කියලා තව දුරටත් ප්‍රශ්න නැසීම සඳහා සරුවචන්සේ ඉඟියක් කරනවා පොට්ටපාද සංඥාව ඉපදිලා මැරෙන්න ඉස්සෙල්ලා ඒක වෙන එකක් බවට පත් වෙලා මැරෙන්නේ. උපදින සංඥාව නෙවෙයි මැරෙන්නේ ඒ තරම් ශීඝ්‍ර දෙයක්. ඒ තරම් වාෂ්පීකරණ සුළු වෙන දෙයක් සංඥාව. ඉතින් එවැනි දෙයක ආත්මසාරයක් නැහැ. ආත්මිකට කිට්ටු කරන්නවත් බෑ. සංඥාව ඒ තරම්ම වාෂ්පශීලී දෙයක්, භංගුර දෙයක්. උපදින සංඥාව නෙවෙයි මැරෙන්නේ. ඉපදිච්ච ගමන්ම එයා විපරිණාමයටපත් වෙනවා මැරෙන්නේ වෙන එකක් කියලා. ඒ තියෙද්දිත් පොට්ටපාද කියනවා නෑ ස්වාමීන් වහන්සේ මම මේ ආත්මයේ වශයෙන් ඕලාරික ආත්මේ නෙවෙයි මම අදහස් කරන්නේ මනෝමය ආත්මයක්. ඒක රූපී මනෝමයයි සබ්බංක පච්ඡංග සමන්නාගතයි අහීනේන්ද්‍රයයි. මේ හැම දෙයකම හේවණල්ලේක තියෙනවා. සියුම් කොටස් එක තියෙන නිසා ඕලාරික නෙවෙයි මම හිතන්නේ මනෝ කාය කියලා මේ කාලේ උග අද ජනප්‍රිය වෙලා තිනවා. දැන් සූක්ෂම කාය කියලත් මේක සමහරු ජනප්‍රිය දේශන වලටපත් කරනවා. බුදුසසුන්සේ පාවිච්චි කරන එතන අතර ඉස්සර පොට්ට පාද පාවිච්චි කරන්නේ මනෝමය ආත්මභාව පටලාපේ. එතකොට මනෝමය ආත්මභාව පටලාපේ පොට්ට පාද වර්ගීකරණය කරන එක රූපී තමයි. නමුත් හිතින් හදාගත් එකක්. සියලු අංගපසංග වලින් යුක්තයි. හරියට ගත්ත ෆොටෝ එකක් වගේ. එහෙ නැත්නම් හොඳට පේන කණ්ණාඩියක ප්‍රතිබිම්බේ වගේ ඒකට පණක් තියෙනවා නලියනවා hina වෙනවා hina වෙනකොට hina වෙනවා තරහ වෙනකොට තරහ වෙනවා ඔක්කොම අර මිනිස්යාගේ තියෙන රූපේ පිළිමිබුව ඡායාව කන්නාඩි පෙන්නනා වගේ එකක් මනෝමය ආත්ම භාව ප්‍රතිලාභේ ඔක්කොම ඉන්ද්‍රිය ටික එකේ තියෙනවා කියලා. එතකොට බුදුදහම කියනවා උඹේ ආත්මය එහෙම එකක් නම් ආත්මය එකක් සංඥාව එකක් මේ දෙක දෙකක් කියලා. ඒකල ආයත් මතක් කරනවා පොට්ටපාද මේ සංඥාව ආත්ම වශයෙන් අල්ල බඳ ගන්නට අරමුණු කරන්න නිමිති කරන්න පුළුවන් එකක් නෙවෙයි උපදින සංඥාව නෙවෙයි මැරෙන්නේ ඉපදිච්ච ගමන් ඒක සීඝ්‍රයෙන් වෙනසකට ලක් වෙනවා කියලා. ඒක ඒතියෙදි දෙවෙනි සැරේට ඩොක්කක් කරනත් පොට්ටපාදරේක තේරෙන්නේ නැහැ. ඊට පස්සේ තුන්වෙනි වශයෙන් අහන්න නෑ ශාංශ මම ඕලාරිකාත්ම භාවයක් නෙවෙයි මෙතන අදහස් කරන්නේ මනෝමය ආත්ම භාවයක් නෙවෙයි අරූපී ආත්ම භාවයක් සඳහන් කරන්නේ ඒක සංඥාමේ පමණයි ඒකද ඒකයි ආත්මයි ඒකයි සංඥාව එකද කියලා. සර්වඥයන් සඳහන් කරන ඔබ ආත්ම භාවයේ වර්ණගන්නේ අරූපී දෙයක් විදියට නම් සංඥා වෙන එකක් ආත්ම වෙන එකක් පොට්ටපාද සංඥාව නම් කරාන්ට නිමිති ගන්න ලේබල් ගන්න අරමුණු කරන්න පවතින දෙයක් නෙමෙයි උපදිනකොටම නැති වෙනවා කියලා. ආ ඊට පස්සේ පොට්ටපාදානවා ස්වාමීන් වහන්සේ මට කවදාකවත් බැරි වෙයිද ආත්මේ සංඥාව කියන දෙක එකක්ද වෙන් කළා කියලා දැනගන්න කියලා බුදුහාමුදුරු කියනවා බෑ කියලා. ඔබ මිත්‍යා දෘෂ්ටිකයි මිත්‍යා දෘෂ්ටි අනුව කල්පනා කරන්නේ එහෙ උඹට මේ ආත්ම භාවයේ සහ සංඥාව පිළිබඳව නිෂ්ඨේ නිෂ්ඨාවකට පැමිණෙන්න බෑ කියලා බුදුජානක ප්‍රකාශ කරාට පස්සේ පුට්ටපාද පිටත් වෙලා යනවා. සර්වඥාන්ස පිටත් වෙලා යනවා. ඊට පස්සේ හිතන හිටපු පුට්ටපාදගේ ගෝලියෝ ටික සේරම පුට්ටපාද පටපාදිකට දොස් කියන්න පටන් ගන්නවා. මේ බුදුහාමුදුරන්ගේ ධර්මෙ නෙවෙයි අපි අදහන්නේ අපි අදහන්නේ වෙන ධර්මයක් ඒ තියේදී බුදුහාමුදුර කියන කියන දෙයට එයි කියනවා බුදුහාමුදුර කියන කියන දේ පිළිගන්න හදනවා කොහොමද නායකත්වයේ කියන්නේ නායකත්වයේ තමගේ මතය ඉදිරිපත් කරන්න එපායිද කියලා පොට්ටපාදට කෙනහිලිපස් කියනවා ඒතර පොට්ටපාද කියනවා අපි මත ඉදිරිපත් කරන්න ඕන බුදුහාමුදුර වැරදි නන්නේ මෙතන බුදුහාමුදුර වැරදි නෑනේ බුදුහාමුදුර කියන එක හරිනේ කියලා අර තමන්ගේ ගෝල බාලය අස්වසනවා අස්වස දවල් දෙකකට විතර පස්සේ Eh, තවත් චිත්තාර්ථ පාර කියන තමන්ගේ ගෝලයට එක සරුවත්යන්ස ළඟට ගියාට පස්සේ ඒ සාකච්ඡාවේ දෙවෙනි වටේ පළවෙනි දවසේ බුදුචානන්සේ උඹට මේ ධර්මයේ තේරුම් ගන්න බෑ කියලා කියෙද්දිත් පොට්ටපාදේ තේරෙනවා තේරුම් ගන්න තියෙන්නේ මෙතන තමයි කියලා. පස්සේ සරුවත්යන්ස හම්බෙලි ගියාට පස්සේ දෙවෙනි වටේ ආරම්භ වෙනවා. එතනදිත් එයා මේ සාමාන්‍ය ලෝකයේ අහන ජීවිතයයි මේ ආත්මේ සාස්වතද අසාස්වතද සදාකාලිකද නැත්ද අනාත්මද ජීවිතයේ ආත්මද ඒ ජීවිතේමයි ශරීරය කියන්නේ ඒ ශරීරෙමයි ජීවිතය කියන්නේ කියලා මේ දා පැවතිච්ච මතවාද රාශියක් සාකච්ඡාට යොමු කරන සියල්ලම ਸਰවඥාති ප්‍රතික්ෂේප කරනවා. එතකොට ප්‍රතික්ෂේප කරලා කියනවා එකකින්වත් නිවන් අවබෝධ වෙන්නේ නැහැ. මිනිස්යාගේ මානසේ අසහනෙ දුරු වෙන්නේ නැහැ. අසහනෙ වැඩෙනවා. ඒ නිසා මෙවැනි දේවල් කියන්න නෙවෙයි මම මේ ලෝකයට ආවේ. එහෙම අසහනකාරී කෙනෙකුට Brahmacharya රකින්න බෑ. ගමනක් නැහැ. දුකින් දුකටපත් වෙන නිසා මෙවැනි ප්‍රශ්න මම සාකච්ඡා කරන්නේ. ඉතින් ਸਰවඥාන්සේ ਸਰවඥනා මේ ප්‍රශ්නට උත්තර තියෙන්න ඕන කියලායි ලෝකයා හිතන්නේ. නමුත් ਸਰවඥාන්සේ ਸਰවඥ වෙලා තියෙන්නේ නිකම්ම නිකන් ਸਰවඥකමක් නෙවෙයි. ඒක තියෙන්නේ නිවනට යොමු වෙච්ච ਸਰවඥකමක්. ඒ බණක් කියනවනම් මතය ප්‍රකාශ කරනවනම් තියෙන දේවල් ඔක්කොම කියන්න හදනව නෙවෙයි ප්‍රයෝජනෙන් සලකලා කියන්නේ. ඉතින් ඒක නිසා සරුවචන සඳහන් ප්‍රතික්ෂේප කරනවා කියලා. එතකොට පොට්ටපාද අහනවා ඔක්කොම ප්‍රතික්ෂේප කරනකොට සරුවචනන්ට කියන්න දෙමක් තියනවද කියලා. බුදුහාමුදුරන්ට ලෝකෙට පණිවිඩයක් තියනවද කියලා. එතකොට සරුවචන කියන මට තියෙනවා. මට චතුරාර්ය සත්‍ය තමයි තියෙන්නේ. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය මේක ගැන කියනකොට කෙනෙකුට භාවනා කරන්න හිතෙනවා. භාවනාවට භ්‍රමචර්යයකට පෙළඹෙනවා. ඒක ඒකාන්ත නිබ්බිදාව විරාගයට විනෝදයට උපසමයට එහෙම නැත්නම් අසහනය දුරු වීමට හේතු වෙනවයි කියලා ප්‍රායෝගිකව උත්තරයක් දෙනවා. එහෙම උත්තරේ දීගෙන සර්වචනාංශේ ඒ චතුරාර්ය සත්‍ය මේ විස්තර කිරීමේ අදහසින් බුදුහාමුදුරුවෝ නැවතත් කියනවා මේ මිනිස්සුෝ පටලවා ගන්න ක්‍රම තුනක් තියෙනවා. ආත්ම භාව පටලවා ගන්න ක්‍රම තුනක් තියෙනවා. තයෝ මේ පොට්ටපාද අත්ත භාව පටිලාභා. මේ මිනිස්සේ මේ පෘ탁ජනයා එක එක මට්ටම් වලින් මේ ශරීරයේ මේ ආත්මය කියන එක වර්ණනනවා. ඒකල හැම එකක්ම විස්තර කළ සර්වචාන්සිය දේශනා කරන මම මේ බණ කියන්නේ ඒ ආත්ම භාවය ප්‍රහාණය පිණිසයි. ඒවා මේ රාමු කරලා පිටුල ඊළඟට සෑහෙන්න නෙවෙයි. මෙන්න මේ මේ තැන්වල මිනිස්සුયો ටැග් ගහනවා. මේ මේ තැන්වල මිනිස්සු අල්ල බදා ගන්නවා. ඒ අල්ල බදා ගන්න ප්‍රධාන ස්ථාන තුනක් මේ ගමනේ තියෙනවා. ඒ තුනම අඳුන ගන්න ඕනේ. අඳුනගෙන ප්‍රහාණය කරන්න. හඳුනාන්නේ ඉක්ම යන්න ඕනේ. හඳුනාන්නේ විනිවිද දකින්න ඕනේ. එහා පැත්ත දකින්න ඕනේ නිසා ලෝකයා වාසයෙන් පෘථග්ජන ලෝකයේ මේ විදිහට මිනිස්සුયો läග ගන්න ස්ථාන තුන ගරු කරන්නත් ඕනේ. ඒක හරියට සිටිපාද නගිනකොට තියෙන තානායම් පොළවල් වගේ. ඒ තානායම් පොළවල් තියෙන එතන වන්දනා කරලා ඉන්න නෙවෙයි. මහන්සියට නතර වෙලා ගිවන් නිමා ගත්තට පස්සේ ඉක්මවල යන්න ඕනේ. ඒක යන්නේ ඊගාතානාම් පොතට යන්න ඕනකමට නෙවෙයි. නමුත් ඊගාතානාම් පොත තියෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ. දැනගෙන ඒකේ නතර වෙන්නත් ඕනේ. නමුත් ඊතර බුදියන්ට නෙවෙයි යන්නේ. ඒකත් ඉක්මවන්න ඕනේ පද්මෙට යනකම්ම මේ වගේ තානායම් පොළවල් තුනක් තියෙන බව ਸਰවඥාන්සේ පෙන්ලා කියනවා. ඒ එක එක තානායම් පොළ හොඳට දවල් එළියෙම දැක ගන්න ඕනේ. Tamange අතේ රේඛා ටික වගේ දැක ගන්න ඕනේ. දැකගෙන ඉක්මවුවොත් හීනෙන් දැකපු නිින්ද දැකපු හීනයක් වෙන්නේ නැහැ නිවන. නිවන ප්‍රායෝගික දෙයක් වෙනවා. අතරමඟ <clears throat> පටලැවෙන්න තියෙන බොරු වලවල් ඔක්කොම දැනගෙන ඒවා ඉක්මවන්නේ අහම්බෙන් නෙවෙයි. හරියටම අසවල් දන අසවල් දෙය තියනයි කියලා මගේ සලකුණු දැනගෙන යන්න ඕන නිසා සරුවත් යනාංශේ තර පොට්ටපාද ඉදිරිපත් කරපු ආත්ම භාව වටිලාභය හේමම ඉදිරිපත් කරනවා. දේශනා කරනවා මෙතනද දේශනායේදී මුලදී මතක් කරපු විදිහට තයෝඛෝ මේ පොට්ටපාද අත්බව පටිලාභා. මේ මනුසාත්ම භාවය ලැබපු කෙනෙකුට ඒකේ මානසික මට්ටම් තුනක් තියෙනවා. සුද්ධිය ලබන වෙලාවේදී. හරියට සත්ත්ව วิ සුද්ධිය වාගේ විසුද්ධි අවස්ථා තුනක් තියෙනවා සංඥාවදි කියනකොට. පළවෙනි මේක තමයි ඕලාරිකෝ අත්බව පටිලාභෝ. ඒ ගොරෝසු ඝන බහල ආත්මය රූපී ආත්ම භාවයේ ඒක හතර මහා භූතයන්ගේ හැදිලා තියෙන්නේ. කනබන ආහාර ඇති ගුරුසු ශරීරයක් තියෙනවා. මෙහෙම තිබෙන්නේ මේ රූපය ආත්මය කියලා තේරුම් ගන්න එක තමයි මිනිස්යාගේ ස්වභාවය. මේකට කියනවා ප්‍රමාණකරණය කියලා. මිනිස්සු ප්‍රමාණකරණය කරන්නේ රූප ප්‍රමාණේ. ලස්සන නම් ඕන කුණු හර්පයකට අහු වෙනවා. ඒ මොකද මේ බාහිර ඔපේ පේන දේ අල්ලන්න පුළුවන් දේ බර උස දිග පළල මනින්න පුළුවන් දේ අනුව තමයි මිනිසයා ඔක්කොම අගේ ආඩම්බරේ කරන්නේ දේශපාලන විද්‍යාව සම්පූර්ණ පිටලා තියෙන්නේ මේ ඕලාරික ඝන ද්‍රව්‍ය මත ආර්ථික විද්‍යාව 100%ක්ම පිටවලා තියෙන්නේ ඔය කියන මේ හතර මහ භූතයන් ඇති ඝන දේවල් මත සමාජ විද්‍යාව සම්පූර්ණ පිටලා තියෙන ඕක මත ඒ නිසා ලෝකයේ උගතුන් මොන දෙපාර්තමේන්තු හදාගත්තත් ඒ සියල්ලෝම මේ ආත්ම භාවයේ ඕලාරික ආත්ම භාවය අල්ලගෙන කටයුතු කරන්නේ. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ සැප විඳිනවයි කියලා කියන්නේ මේ රූප ගොඩක් බදාගෙන රූප ලැබීමෙන් ලබන සැපයක් ඒක වුණත් එහෙම මනුස්ස රූපයක් ලැබීම වුණත් සාපයක් නෙවෙයි. කාලකන්නිකමක් නෙවෙයි ප්‍රතිලාභයක්. පෙර කළ පිනකින් ලැබිච්ච දෙයක්. නමුත් මනුස්සාත්ම භාවයේ ලැබලා මට තියෙන ඕලාරිකාත්ම භාවයයි කියලා හිතන එක තමයි නිහීනම තුච්චම පාහරම පහත්ම සලකා බැලීම. මේ කය, මේ රූපේ, භව රූපය, භව රෝගේ සදනා රූපෙටමත්ති ඇයි දු ප්‍රේමකලේ මේ මුළු ලෝකෙම දුක ඇතිලා තියෙන්නේ භව රෝගය හදනා මේ රූපෙටමත් වීම නිසා. ඒ නිසා ප්‍රමාණ සූත්‍රයේදී සර්වඥාන්සේ දේශනා කළා තියෙනවා මේ ලෝකේ ජනතාවගෙන් තුනෙන් දෙකක් රූප ප්‍රමාණයි. පෙනුම තියෙනවා නම් ඕන දෙයක් පිළිගන්නවා. ඇත්තටම තුනෙන් දෙකයි කියන වර්ණගිල්ල තින්නේ අටුවාචාරින් වහන්සේලා. නමුත් සර්වඥාන්සේ පෙන්වා ඉස්සල්ලා මිනිසයා අහුවෙන දේ තමයි රූපේ. ඒ නිසා රූප ලාවන්‍ය මවාපෑම පෙනී පෙනුම බාහිර උපය පුදුමාකාර විදියට මිනිසයා කසල කරනවා. ඒ රූපෙට කොච්චර රැවටෙනවද කියනවනම් ඒක වැරදි බවක් දැන දැන ඒක අහුවෙනවා. ඒ නිසා රූප ප්‍රමාණ කිරීම තමයි මේ ඕලාරික අත්වාහ ප්‍රතිලාභය කියලා කියන්නේ. ඒකට තියෙන එකම සැපයයි. ඒ සැපයට කියනවා ආමිෂ සුඛය කියලා. ආමිෂය කියලා කියන්නේ අල්ලන්න පුළුවන් ගොරෝසු රූප. ඇහැට පේන රූප, කන්ට එන ශබ්ද රූප, නාසයට දැනෙන ගන්ධ රූප, දිවට දැනෙන රස රූප, කයට ලැබෙන පොට්ටම්බ රූප. ඉතින් ඔය විද්‍යාවෙන්, ශිල්පෙන් යටිතල පහසුකම් හරහා sannivedanaya හරහා ඕකේ තමයි නතරලා තියෙන්නේ. මේක තිරසනුන් හා සමානයි. තිරසනුත් මේ විදිහට රූප අල්ලගෙන තමයි ඒකෙන් තමයි තීන්දුව කරන්නේ. ඉන් ඔබට යෑමක් තිරසන් මනස දන්නේ නැහැ. තිරසන් මනස පරිණාමය වෙලා නැහැ. තිරසන් මනසේ එහාට යන්න පුළුවන් ගතියක් නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ ඕලාරික ආත්ම භාව ප්‍රතිලාභය ගැන විතරක් කල්පනා කරලා ජීවත් වෙනවා නම් එයාගේ මරණයයි තිරසනාගේ මරණයයි සමානයි කියලා කී දේශනා කරලා තිනවා මොකද මනුස්සකමක් ලැබුණට තාම ගත කරන්නේ කබරේක් වාගේ උරගේක් වාගේ ඒ තිරසනුම් කරන වැඩ ටිකේ විතරයි ඊට එහා ගිය සියුම් දෙයක් ගැන මනස මෙහෙවන්න දාන්නේ නැහැ නමුත් සරුවචනසේ පහළ වෙන්නේ ඉස්සරමත් ආජීවකයෝ ශ්‍රමණයෝ ආදි වශයෙන් විශාල විශාල කියන්න බෑ සුළු කොටසක් ඒ වකට පැමිණිච්ච මේ බ්‍රාහ්මණ ආගමට Hindu ආගම කියලා පස්සේ නම දාගත්තේ ආගමට විරුද්ධව නැගී හිටියා. ඒගොල්ලෝ දැනගත්ත මේ කය විතරක් නෙමෙයි කන බොන එක විතරක් නෙමෙයි ජීවිතය කියන්නේ ඊට වැඩිය ආධ්‍යාත්මයක් තියෙනවා කියලා. ඒ ඇත්ත තමයි ඔය උද්දකාරාම පුත්‍ර ආලාර කාලාම බුදුජානනාංශයේ හි කාලේ උගන්වපු සංජය ඒ වගේ ඇත්තෝ ඇත්තටම මේ කාමභෝගී ලෝකයෙන් වෙන් වෙලා ඊට වැඩිය assume දෙකට හිත මෙහෙපු කට්ටිය ඒ ගොල්ලෝ විශේෂයෙන්ම යම් ප්‍රමාණයක සීලයක පිළිතලා වීතික මර්ථයේ කෙලස් යම් ප්‍රමාණයක ප්‍රහාණය කළා තියෙනවා. භ්‍රමචාරියකට තමන්ගේ කැමැත්තෙම ගිහිල්ලා තියෙනවා. ඒකල්ල ඉවර වෙලා උත්සාහයෙන් නීවරණ ධර්ම පරිඋත්ථාන කෙලස් ධර්ම අඳුනගෙන ඒ වගේන් తాවකාලිකව වෙන් වෙන්න తాවකාලිකව වෙන් වෙලා වෙන් වෙලා පැය විනාඩි 15කට 10කට 20කට වෙන් කරගෙන තියාඳීමේ හැකියාවකදී ඒගොල්ලත් දැක්කා ඒ ඕලාරික ආත්ම භාවයෙන් ගැබ්බ ඔබට ගිය ඊටාම සූක්ෂම මනෝමය ආත්ම භාව ප්‍රතිලාභය. අනේ මනෝමය ආත්ම භාව ප්‍රතිලාභය අරිටත් වැඩිය වාසනාවන්ත තනක්. ඕලාරික ආත්ම භාව ප්‍රතිලාභයට වැඩිය ප්‍රතිලාභයක්, ලාභයක්. ඒක සම්පූර්ණ රූපීමයි. මෙහෙම ඇත්තික වහලා ඉන්නකොට තමයි මේ හුඹහක හුඹහක වගේ ස්වරූපේ තමන්ගේ හිතට එනවා. නැත්නම් පිරමීඩයක් තිබ්බා වගේ ස්වරූපේ තමන්ගේ හිතට එනවා. නැත්නම් හිතගෙන සක්මන් කරන වෙලාවේදී හිතගෙන ඉන්න රූපේ කුණ්‍යක් ගැහුවා වගේ දැනෙනවා. ඒකේ සේයාව තියෙනවා. නිකන් ඉරේලියට වටන සේයාව වගේ ඒක හිතේ තියෙනවා. ඒක හැබැයි මනෝමයයි භාවනා කරන ගන්න ওই රූප ඉඳපුවා ලොකු වෙනවා පේනවා පුංචි වෙනවා පේනවා විරූපී වෙනවා පේනවා ඒක නිකන් පහන් දැල්ලක් යහර මට උලකට වැයෙනකොට ඒකේ රූපේ වෙනස් කරන්න වගේ වෙනස් වෙන ගතිය මනෝමය ගතිය පේන තියෙනවා හැබැයි සබ්බංජ සබ්බංග පච්ඡංගී සමන්නාගතයි අහ කට කන කය ඔක්කොම තියෙනවා වගේ මේ තියෙන එකේම හේවණල්ලක තමයි ගත කරන්නේ ඒක අටුවා පෙන්වන්නේ ධානා හිතක තියෙන චිත්ත රූපේ කියලා. ධ්‍යාන හිතක තියෙනකොට මම නැති වෙලා නැහැ. හැබැයි මම අර ගොරෝසු අල්ලන්න පුළුවන් ඒව පේන හිතේ තියෙනවා ගැරන්ඩියක් නෙවෙයි ගැරන්ඩි හැවක් වගේ එකක්. ඒක ඇතුළේ <clears throat> ඒක සීමා කරගෙන තමයි ජීවත් වෙන්නේ. ඒක දැඩිව අල්ලගෙන ඉන්නවා. අනේ මනෝමී මනෝමය වූ රූපී රූපී කියවට දෙන රූපේ හේව නැල්ල තියෙන්නේ. සම්බංග පච්චංග සමන්නාගත අහීනේන්ද්‍රෝ කිසිම ඉන්ද්‍රියක අඩුපාඩුවක් නැහැ මේකෙම හේවණලක් වගේ එකට යනවා. ඉතින් මේක සරුවචනාංශේ වර්ණනා කරනවා වර්ණනා කළා කතා කරලා තියෙනවා. ඒ රූපී ආත්ම භාවයක ඉඳලා මනෝමය ආත්ම භාවයට යනකොට ඒ නීවර ධර්ම ටික පහ වෙනකොට ධානාංග ධර්ම ටික ළඟට එනකොට සංකිලේශිකා ධම්මා පහී යන්ති. හිත කෙලෙසන්නා වූ නීවර ධර්මයෝ ප්‍රහාණ වෙත්. වෝදානියා ධම්මා අභිවඩ්ඩිසanti. නිවර්ණ ධානාංග වැඩෙනවා. පඤ්ඤා පාරිපූර්ණ වේපුල්ලත්තංච දිත්තේව ධම්මේ සයං සත්‍ය සත්‍චිකත්ව අප සම්පජ්ජ වීරිසති. ප්‍රඥාවක් වැඩෙනවා. මම මෙතෙක් කල මේ කටබඩ පුරුලා ගත කරපු ජීවිතයක් තිබුණේ කවදාකවත් අංග සම්පූර්ණ කරන්න බෑ. ඇති කියෙවෙන්නේ නමුත් මේ ධ්‍යාන මට්ටමට හිර ගත්තාම ඒකේ තියෙන පිරිච්ච ගතියක්. ඒකේ තියෙන සම්පත්‍ති කර ගතියක්. සන්තුෂ්ටි කරගතියක්. ඒක කවදාකවත් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ලැබුවට කරන්න බෑ. ඒක නිසා මේක ප්‍රඥාවේ තව ඉහළ ගතියක්. විපුලයි කියන්නේ විපුලව වැතිරෙනවා මේක. යන ඕන තැනක Tamanට ගන්න පුළුවන් ධ්‍යාන වශී කරගත්තට පස්සේ මෙලොවදීම අත්දකින්න පුළුවන්. Tamangeema ඥාණයෙන් එළඹ වාසය කරන්න පුළුවන් ධ්‍යාන මට්ටමක් මෙතන කතා කරනවා. ඉතින් මේ ධ්‍යාන මට්ටම ගැන බුදුහාමුදුර කතා කරනකොට සමතයාන කියන්න ලොකු සතුටක් ඇති වෙනවා. අපි උකට තමයි භාවනා කරන්නේ. භාවනා ප්‍රතිඵලය තමයි ඔය මනෝමය ආත්ම භාව ප්‍රතිලාභයක්. එතකොට කැමැති වෙලාවට ඒක නැත්තම් වෙන විදිහට කියනවා නම් මේ කියන ධානයට සමාධි නැති වෙලාවකට හිත අර කියන රූපීයාත්ම භාවය තියෙනවා. කැමැති වෙලාවට අතපය හොදාගෙන භාවනා නම්බර් එකකට ගිහිල්ලා ධාන හිත ධානාංග පහදාගෙන නීවරණ යටපත් කරපුවාම තමන්ගේ හිත ආයසරයක් අර රූප අරූප මනෝමය ආත්ම භාවයට යන්න පුළුවන්. ඒකෙදී මේ බොහොම හොඳ වාහනයක හොඳ හයි ලෙවල් පාරක යනකොට වගේ හැලහැප්පිලි නැතුව නිකන් පා වෙන ගතියකට යන්න පුළුවන්. මේ දෙක දකින්නකොට යාට තේරෙනවා මෙතන කෙලෙස් දුරු වෙනවා. හොඳ පැත්තේ ධර්ම වැඩෙනවා. ප්‍රඥාව වැඩිවීමක් සිදු වෙනවා මෙලොව වශයෙන් Tamanට එළඹ වාසය කරන්න පුළුවන් නමුත් මේක නොදැක්ක ධ්‍යානය කර හැප නොදැකපු කෙනාට මේක නිකන් හීනයක් වගේ ඒගොල්ලෝ කියනවා කොහෙද තියෙනවා අපිටත් පේන්න බෑ එහෙම ආත්මයක් කොහෙද තියෙන අපිට පේන්නේ මේ කටබඩ තියෙන ආත්මේ විතරයි ඒක නිසා අපි දන්නේ කාලා බීලා සතුට වෙන එක විතරයි කොහොම කෑමෙන් බීමෙන් පොඩ්ඩක් අයින් වෙලා ජනයා කෙරෙන් වෙන්ව කුලයා කෙරෙන් වෙන්ව ගණයා කෙරෙන් වෙන්ව ශබ්ද වලින් රූප වලින් වෙන් වෙලා කොහොම ගත කිරීම හීනයක් මොකක්ද ඇති ප්‍රෝජනේ කියලා අර ඕලාරික ආත්ම භාවයේ ප්‍රතිලාභය ඇති කෙනා මේ මනෝමය ආත්ම භාවයක් ගැන කතා කරනකොට ඒක গুপ্ত ධර්ම කියලා ගූඪ ධර්ම කියලා ප්‍රතික්ෂේප කරා. තන්නේ කර විද්‍යාව මේ මෑතක් වෙනකන් මේ සියල්ලම එකසේ ප්‍රතික්ෂේප කරා. මොනම දෙයක්වත් ඇත්ත නැහැ කියලා. නමුත් දැන් අවුරුදු 20 40කට විතර ඉස්සෙල්ලා විද්‍යාව තේරුම් ගත්තා අපිට පේන අපිට දන්න කොටස ඉතාම ඩිංගිත්යි ඊට වැඩිය නොපෙනෙන නොදන්නා නමුත් පිළිගත යුතු විශාල කොටසක් තියෙනවා මේ නිසා විද්‍යාවට গুপ্ত ධර්ම පිළිගන්න සිද්ධ වුණා පිළිගන්නකොට ඔය ප්‍රාග් බෞද්ධ ඉන්දියාවේ තිබිච්ච ඒ ධ්‍යාන ඒ අනිකුත් මනෝකය කියලා ඒගොල්ලෝ කියන සූක්ෂම කයෙන් කරන වැඩ ගැන දැන් තෝරන්න පටන් ගන්නවා කොච්චර හොයනවද කියලා කියනවා. දැන් ඇමරිකාවේ තියෙන ප්‍රධානම යුද අභ්‍යාස මධ්‍යස්ථාන මෙව ගැන විශේෂණය කරනවා නොපෙනී පිරිසක් මැදින් ගමන් කරන්න පුළුවන්. තව හිතකට බලපාන්න පුළුවන් ශක්තියක් ඇති කරගත්තොත් හතුරා විනාශ කරන්න පුළුවන් කියලා. ඒ නිසා දැන් ඊයත්ෝ මනසේ මේ මනෝමය කාය සූක්ෂම කාය කොහෙද තියෙන්නේ කියලා හැම ජඩ ක්‍රමයකින්ම හැම ඡණ්ඩපරසුකමේකම හොය හොයා හොය හොයා දුවන්න පටන් ගත්තාම ඒ පෙන්ටගනය යුද පිළිබඳව අභ්‍යාස කරන අය පුදුමාකාර විදිහට ආසියාවේ පොත් පෙරලන්න පටන් අරගත්තා මේ මිනිස්සු කොහොමද මේකට ගියේ වෙන ජීවිත වෙන ආත්මයකට බලපාන්න පුළුවන් විදිහකට තමන්ගේ මේ ශරීරයේ තියෙද්දි සූක්ෂම කායකට ගිහිල්ලා ඒකෙන් කටයුතු කරනවා කියන මේ කතා ටික දැන් ලංකාවට හෙච්චාම ලංකාවේ අමනයෝ ඇමරිකන් කාර්යය බුදු පිළිගන්නවා බුදුහාමුදුරන්ටත් වඩා. මේ බුදුහාමුදුරෝ දේශනා කරන්න මේක අතහැරපන් කියන්නයි. මේක හරහා යන්න කියන්නයි. හරහා යන්න කියලා හරි කවන්නේ මේෙන් කියලා අත උස්සනකොට ඒකට වඳින්න පටන් ගන්නවා. බුදුමයි මේ මිනිස්සයා මේ තරමටම අවස්ථාවාදී වෙන හැටි. නමුත් මේ අවස්ථාවාදී වීම අද විතරක් වෙච්ච එකක් නෙවෙයි. එදත් තිබිච්ච නිසායි සර්වඥාන්සේ මේ ආත්ම භාව පටලව තුනකට කඩලා පෙන්නන්නේ. මේකට hina වෙලා බෑ. අපි හැම කෙනෙක්ම මේ ලනුව කරා. අපි රූප ප්‍රමාණේ නැති වෙච්චාම ලෝක ප්‍රමාණේ යනවා. ලෝක ප්‍රමාණ කියලා කියන්නේ රූක්ෂ ප්‍රතිපatti අරසා කිරීමෙන් ධානය ලබන්න පුළුවන්. අරණ්‍යගත වෙලා පාංශු කුළු සිවුරු දරාගෙන හිටියොත්, තනි වේල වළඳගෙන හිටියොත් ඉක්මන ධානය ලබන්න පුළුවන් කියලා විශාල රූක්ෂ ප්‍රතිපatti වලට යන පටන් ගත්තා. අරකෙම අනිත් පැත්තට ඕලාරිකාත්ම භාවයේ තියෙන සුඛභෝගීත්වය, බහුභාණ්ඩිකත්වය. එහෙම නැත්නම් පාරිභෝගිකත්වය. ඒකෙන් නම් කරන්න බෑ. ඒකෙන් ගියොත් මේ මනෝමයාත්ම භාවයකට යන්න බැරි නිසා ඒකේ සම්පූර්ණ අනිපැත්ත අල්ලගෙන දැඩි රූක්ෂ ප්‍රතිපත්ති වලට යන්න ගියා. බුදුජානනාංශයේගේ රූප මේ ප්‍රමාණ සූත්‍රයේ රූප ප්‍රමාණ අතහැරලා ලෝක ප්‍රමාණ ගියාම පෙන්ලා දීලා තියෙනවා 10න් 9ක්ම කනවයි කියලා එළනවා. ඒ තරමටම රූක්ෂ ප්‍රතිපatti කරනාට ගරු කරනවා ඒගොල්ලෝ ගා විශේෂ ඥාන ඇති කියලා හිතානින. ඒ මොකද මේ මනෝමය ආත්ම භාව ප්‍රතිලාභය කියන එක හොඳ තිප්පොලක්. ওই ගමනේදී හම්බෙන හොඳ තානායම් පොලක්. බොරුව බව හැබෑව සීටිපාදේ පද්මයක නිවෙන බවත් හැබෑව හැම කෙනෙක්ම උතන් ටිකක් හැබැයි ලැබුම් ගන්නවා. ඉතින් ඒක නිසා මනෝමය ආත්ම භාව ප්‍රතිලාභය ගැන කතා කරනකොට බුදුරජාන් වහන්සේ පොට්ටපාදකින් වචනේ ණයට අරගෙන ඒකම පෙන්ලා දෙනවා මේ මනෝමය පට්ටපා ආතෝවා පට්ලාභියකොත් මම පිළිගන්නවා ලෝකයා ළඟ තියෙනවායි කියලා. නමුත් මම ඒක හඳුනාගෙන ඒකේ ගති ලක්ෂණ දැනගන්නේ ඒක ආදරය කරන්නවක්වත් ඒක නিত্য සුඛ සුභ පරමාර්ථ වශයෙන් පිළිගන්නවත් නෙවෙයි මේක විනිවිදලා මේක හරහා යණ්ඩයි. නමුත් ඒකට වෛර කරලා ඒක හරහා යන්නත් බෑ. ඒක කැමැති වෙලා හරහා යන්නත් බෑ. ඒක අත්දකින්න ඕනේ. ඒක නිසා මේ මනෝමය ආත්මභාව ප්‍රතිලාභයක් කොහොමද අපි භාවනාදී අත්දකින්නේ කිව්වොත් ඒකට සමත වශයෙන් සමත ධාන නැත්තම් සමත වශයෙන් නීවරණ ප්‍රහාණය කිරීමක් තියෙනවා. විපස්සනා වශයෙන්මුත් ඒකාන්තෙම නීවරණ ප්‍රහාණයක් තියෙනවා. අර වගේ ධානයකට සම නොවැදුනාට ඒ නිසා ඒ රූපී වූ මනෝමය වූ සබ්බංග පච්ඡංගී වූ අහීනේන්ද්‍රිය වූ ඒ මනෝමය ස්ථානය නම් කරන්න පුළුවන් ඒකට සමහරත් එහෙම කියනකට කැමති නැහැ අනින්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානය කියලා. අපේ විඥාණය ඉන්ද්‍රයන් හා බැඳිලායි ගත කරන්නේ. එක්ක රූපයක් බලනවා, එතන සද්දයක් අහනවා, එතන ගන්ධ රස පහස විඳිනවා, ඒ නැත්නම් නින්දට වැටෙනවා. මේ මොකක් හරි එකක් නැතුව විඥාණයට කොහොමඩක්වත් ලැබුම් ගන්න බෑ. විඥානයේ ඉන්න තැන් තිප්පලවල් හයක් තියෙනවා. ඇහ කන දිව කය මන කියලා. ඒවත් එක බැඳිලා විඥානයේ ඒ ඒ තන වශයේ පවත්වමින් <clears throat> මේ අපි පිළිගන්න මේ මමයාගේ පිටම ලෙල්ලේ තමයි ගත කරන්නේ විඥානය. ඒ නිසා විඥානය මධ්‍යස්ත භාවයෙන් පිරිසුදු භාවයෙන් හුඟා දුරස්තයි. ඉතින් බුදුරජාණන් සඳහන් කරනවා ඒක ආගන්තුක උපක්ලේශ වලින් පිරීලා තියෙනවා. ඇහැ කන ජීව නාසය කය මන කියන දේවල් පිටින් ගෑවිච්ච පරිසරය හා සම්බන්ධ වෙච්ච මායිමනේ ඉමනේ ඒ නිසා ඒක ගොඩාක් ආගන්තුක උපක්ලේශයිතයි ඒ නිසා මේ මිනිස්සයා විඥානයේ ඉන්ද්‍රිය ප්‍රතිපද වෙනට හරිම චපලයි හරිම වංචනිකයි හරිම ෂටයි Tamanටම තමම හානි කරගන්නවා හැබැයි කටපුච්චාන දොඩෝ ඉතින් ඒ නිසා කෙනෙකුට සිද්ධ වෙනවා මේ සම්පප්පලාප වලින් දුර වෙලා බුරු කේලං හිස් වචන පරිසෝචනෙන් අයින් වෙලා මේ විඥාණය ඊට වඩා යට මට්ටමට බස ගන්න. ඒ යට මට්ටමට බස ගන්නකොට මේ ඉන්ද්‍රිය බද්ධ විඥානයේ ඉන්ද්‍රියන්ගේ සමුගැන්වීම සඳහායි සරුවචනහන්සේ කමටහන් මේ භාවනා කරවන්නේ භාවනා කරවලා පෙන්නනවා උතන යට තව තිප්පලක් තියෙනවා. තානායම් පොලක් තියෙනවා. අන්නේ තානායම් පොලේ විඥානයේ වෙන විදියක නාඩගමක් නටනවා. වෙන විදියක සමතුලිත භාවයක් ලබනවා. එතන ටිකක් කරලා නතර වෙලා ඉන්න පුළුවන් තැනක්. ඉතින් එතෙන්ද යෑමත් ඇත්තටම බලනවා නම් කාම්භෝගී ලෝකයේ විශාල ජයග්‍රහණයක්. ඒ සඳහා සරුවචන්සේ සඳහන් කරන යම් කිසි කෙනෙකුට මනෝමය ආත්ම භාව ප්‍රතිලාභයේ අත්විඳින්න ඕනේ නම් ඒ කෙනා මතක තියාගන්න ඕන විඥානයේ හය පොලක රස්තියාදු ගහනකොට කස්තිරං ගහනකොට අන්‍ය වීද වෙනකොට පාලනය කරන්න බෑ. ඒ නිසා ඇස් දෙක වහලා රූප හා සම්බන්ධ වෙන ඉන්ද්‍රිය උවමනාවෙන් නැතර කරන්න. නිස්සද්ද තැනකට ගිහිල්ලා සද්ද වලට අහුම්කන් නොදී ඒ ආයතන සම්පූර්ණේ වහදාන්න කියනවා. ගඳ රස දෙක නැති චිත්තක්ෂණය. ගඳ සුවඳ නැති වාතාශ්‍රයකට යන රස බලන්නත් එපා. පහස තියනවා එන ලේෂිම තැන ඒකෙදි හිතාමතා කරන සියලු වැඩ නැතර කරන්නයි කියන්නේ. නැතර කරලා හිතට කියනවා බලනින්දේ කියලා. එතකොට මේ විචල්්‍ය සාධක හතරක්ම 100%ක්ම නතර කරනවා. කය පහස දිහා බලාගෙන ඉන්නවා. ඒත් මනස හිතවිලි එනවා. ඒ නිසා හිතවිලි නැතුව මනස කයටම යොදවාගෙන ඉන්න මේ රූපී භාවනා ක්‍රමය රූප කර්මස්ථානේ කායන පස්සනාව තමයි මේ ඉන්ද්‍රිය ප්‍රතිපද විඥාණය තේරුම් අරගෙන ඒකේ නපුර ඒකේ ඝර්ෂණය ඒ දැවිලි තැවිලි අඩු කර ගන්න ගන්න ප්‍රයත්නය. නමුත් භාවනා කරන්නට ඒක පේන්නේ කැලේ නිදැල්ලේ හැසිරෙමින් හිටපු කුරුල්ලෙක් ගෙනල්ලා කූඩුවකට දැම්මා වගේ. නිදැල්ලේ කකා හිටපු මීහරකෙක් ගෙනල්ලා කුළු මීහරෙක් ගෙනල්ලා <clears throat> ගම්මැද්දාවේ බැඳා වගේ. අර හැම තැනම රස්තියාදුවක හිටපු මේ හිතට මේ විචල්්‍ය සාධක අඩු වෙනකොට ඒකට රෝන්ද යන තියෙන අඩු වෙනකොට නන්නත්තර වෙන්න තියෙන අඩු වෙනකොට ඒක නිදහස සීමා වෙනකොට හිත කවදාකවත් නැති විදියට ඡණ්ඩපරස වෙනවා. ඒ පුද්ගලයාට ඕන වුණත් ඕලාරික ආත්ම භාවයේ තේරුම් අරගෙන ඒක විනිවිදින්න සද්ධර්මය වුණත් බුදුහාමුදුරු දේශනා කරත් Tamand ඕන වුණත් අන්න එතනදී පේනවා හිත කොච්චර චපල වැඩ කරනවද වංචනික වැඩ කරනවද දහංගට දානවද ගොඩ පෙරක දෝරු කන් දෙනවද මේ විදියට ඉන්ද්‍රිය ප්‍රතිබද්ධකම ඒකේ තියෙන ලාමකකම පෙන්ලා දෙන එකට විරුද්ධයි එයා හරිය කැමති රූප බලමින් සද්ධාමේ ගන්ධ රස පහස ලැබමින් නිදැල්ලේ නන්නතර වෙන්න. නමුත් ඒක ශික්ෂණය කරලා ශික්ෂණයට පොඩ්ඩක් එහා ගිය වැඩක් තමයි සමාධි භාවනාවේදී එක රූප අරමුණක පමණක් හිත පවත්තලා හැම තැනම යන මේ හිතේ තියෙන නන්නතර වෙන ගතිය හිතටම පෙන්ලා දෙන එක. ඒක ඉතාමත් අමාරුයි. මොකද හිත කැමති නෑ Taman නොදැමුණු කෙනෙක් බව පෙන්වන්න. පෙන්වන දැනගන්නවට. Taman චපලයේ කෙනෙක් බව දැනගන්නවට. පෙන්වන්න. වංචනික බව, ෂට බව පෙන්වන්න. නමුත් සර්වඥාන්සේ ඒක කරන්නේ පිස්සු බල රෝගේ හැදිච්ච මිනිහෙක් නැත්තම් පිස්සෙක් නානකාමරයට දාලා හතර පැත්තෙම ෂවර හතරක් හයි කරපුවාම කොහෙ පැන්නත් තෙමෙනවා. ඉතින් පිස්ස එහෙට පයින්නවා මෙහෙට පයින්නවා එහෙට පයින්නවා මෙහෙට පයින්නවා නොතෙමි ඉන්න. මොකද ජල බීජිකාව තියෙන. ජල බීජික රෝගෙන් පෙරෙන්නේ. වතුර ඇරියට පස්සේ පණින්න බෑ. මොකද මේ ඒ නාන කාමර දොර වහලා තියෙන. ආන්නේ වගේ තමයි අපේ හිත නන්නත්තර වේවිච්ච තිවිච්ච හිතට රූප පේන්නේ නැතිකොට, සද්ධාහන් නැතිකොට, ගන්ධ රස නැති වෙනකොට පහසේ විතරක්, කායනුපසනාව විතරක්, රූප කර්මස්ථානේ විතරක් නතර වෙනකොට පුදුමාකාර සිරුවකටපත් වෙනවා. ඒකෙදි පේනවා මේ සත්‍යයට අපි කොච්චර අකමැතිද කියලා. විවේකයට අපි කොච්චර අකමැතිද කියලා. නව අලුත් දේවල් වලට අපි කොච්චර බයද කියලා අපි කොච්චර වීරය වුණත් දක්ෂය වුණත් ඉන්ද්‍රිය ප්‍රතිපද විඥානයේ අනින්ද්‍රිය ප්‍රතිපද විඥානය අපිට වෙන්නේ සිපිරිගයක් වගේ. හිරගෙදරක් වගේ. අයිතිවාසිකම් පැහැරගත්ත දෙයක් වගේ. නමුත් මේක ස්වේච්ඡාවෙන් යන කෙනාට මේක යන්න ඕනේ මේක දැනගන්න ඕනේ මේක විනිවිදින්න ඕනේ කියලා එයා ලෝක දෙකක්ම දාතරමං වෙනවා. කාටවත් කාගවත් උනායි කොහොමඩක්වත් මෙතෙන්ට යන්න බෑ. Tamange කැමැත්තේ යන්න ඕනේ යණ්ඩයි මේ බනහන්නේ යණ්ඩයි අපි ධර්ම සාකච්ඡා කරන්නේ යණ්ඩයි අපි ගිහි ගිය අතහරින්නේ එහෙම යණ්ඩයි අපි කාම්බෝගින් ඇස්වෙන්නේ ඒ ධර්මයට කැපකිරීම කරත් මේ මනෝමය ආත්ම භාව ප්‍රතිලාභේ දිහාට යෑම හිතට පේන්නේ පිස්සු බලු රෝගයක් හයිච්ච කාට නාහඬ දෙනවා ඒ තරම්ම අපේ හිත සත්‍යයට අකමැති. නමුත් ශිල්පෙන් ලක්ෂ වාරයක් කිරීමෙන් නැවත නැවත හිත බොරුවෙන් ගලව ගැනීමෙන් අප්‍රමාද වීමෙන් සුළු කොටසක් ජීවිතයේ සුළු කොටසක් ජනගහණයේ සුළු කොටසක් මේ කියන මනෝමය ආත්ම භාව පටලාබයට යනවා. එතකොට පේනවා තමන්ගේ පැවැත්ම නැත්නම් මමයා හිතින් මවාගත්ත රූපයක් අල්ලගෙන ජීවත් වෙන. ඒකට කියනවා රූප සංඥා කියලා. ඒක මනෝමයයි, මනෝබුබ්බංගමයි, මනෝසෙට්ඨයි මනෝමයයි. මනසින්ම හදාගත්ත රූපයක් මනස පූර්වංගමයි, මනෝමයයි හරියට හීනක ජීවත් වෙනවා වගේ. අවදි වෙච්ච ගමන් දන්නවා හිතේ හීනක දැක්කේ හීනයක් කියලා. නමුත් හීනේ ඉන්න තාක්කල් හීනේ හීනයක් නෙවෙයි. හීනය අර ලෝකයක්ම තමයි. ආන්නේ වගේ මේ ධ්‍යාන සුඛය, නිර්ාමිෂ සුඛය ලැබපු කෙනාට ඒ සුඛය නොමිලයේ නිසිසේ ඍෂිසේ ලබන්න පුළුවන් සුඛයක්. කාටවත් ඊර්ෂ්‍යා කරන්න බැරි සුඛයක්. කාටවත් සූරකෑමකින් තොරව ලබා ගන්න පුළුවන් සුඛයක්. හරිම සමාජවාදී සුඛයක්. ආන්‍ය සුඛේ ලබනකොට තේනවා මේ කාල බීලා ශප විඳලා ආත්ම ඕලාරික ආත්ම භාවයේ සබන සුඛය හරියට කබරේ කුණු වෙච්ච බලුකුණක් කාලා ලබන සැපක් වගේ. බල්ලෙක් මිනිස්සෙගේ අසුචි ටිකක් කාලා ලබන සැපයක් වගේ. ඊට සාපේක්ෂව මනුස්සකමේදී ලබන සැප වගේ මේ මනෝමය ආත්ම භාවයට ගියාට පස්සේ තමයි ලෝකේ ඉතාම සුළුතරයක සමාජිකත්වයේ ලැබෙනවා. ඒක සම කරන්න පුළුවන් දිව්‍යයන් ප්‍රඥාන්ත විතරයි. ඒවා දේව ලෝකවල සහ බ්‍රහ්ම ලෝකවල සමාන්තරව මනුෂ්‍ය ලෝකයේ තියෙන මානසික තත්වයක් විඥානයේ ඇතුළත තිප්පලක් පිට ගැලපෙච්ච <clears throat> ආගන්තුක කෙලෙස් සමග පමණක් හැප්පියක් පිටිබුන හිත ආගන්තුක කෙලෙස් ගණන් නොගැනීම හරහා ග්ලෝවේ ඇතුළට ගියාට පස්සේ යාට තේරෙන්න පටන් ගන්නවා ඇතුළට හඬුවකුත් නැහැ පරද්දන්න කෙනෙකුත් නැහැ සූර කණ්ඩ දෙයක්කුත් නැහැ ප්‍රීම සැපයක් තියෙනවා නමුත් කොච්චර හිතේකට අකමැතිද තර්ක හිත කෙලෙස් හිත මේකට කොච්චර අකමැතිද ඒ නිසා ඒ මනෝමය ආත්ම භාව ප්‍රතිලාභය නිවන නොවුනට එතෙන්න යන්නේ නැතුව ඒකට වාංගු නොවි ඒක දැනගන්න නැතුව මේ ඕලාරික ආත්ම භාව ප්‍රතිලාභය ප්‍රතික්ෂේප කරන්න බෑ. එනත්තම් ඉන්ද්‍රිය ප්‍රතිපද විඥාණය කොච්චර අපිට කරදර කරනවද කියන නඩත්තු කරන්න මේක නාවන්න ඕනේ, කවන්න ඕනේ, පොවන්න ඕනේ හැම දෙයක්ම කරන්න ඕනේ. නමුත් ඊට යටින් තියෙන මේ අනින්ද්‍රිය ප්‍රතිපද විඥාණය ඒක ඒක විසින්ම පිරිච්ච අංග සම්පූර්ණ දෙයක්. ඒ තියේදී අපි මේකට දඟලන දඟලිලා දිහා බලනකොට පේනවා මේ හිත පිරිසිදුවර කොච්චර අකමැතිද කියලා. මේ හිත කොච්චරක් මේ නිර්ාමිෂ සුඛයට බයද? අලුත් දෙයකට බයද? ඊට වැඩිය හොඳයි දන්න නොදන්න දීකට වැඩිය දන්න කණවැන්දුම හොඳයි කියලා අර පරණ ඕලාරිකාත්ම භාවයෙන් ලැබුම් ගන්න. නමුත් යම් කිසි කෙනෙක් මනෝමය ආත්ම භාවයේ ප්‍රතිලාභයට ගිහිලා එයා උදම්මනට ගත්තොත් ඔය ඔක්කොමලා ඉන්නේ ඕලාරික මේ ආමිෂ සුඛේ මම නම් ඉන්නේ නිර්ආමිෂ සුඛේ කියලා බුදුජානසෙ ඒකටත් පොඩ්ඩක් හාස්‍ය පානවා. hina පානවා. මොකද මේක ලැබුම් පොලක් නෙවෙයි. මේ ලාතින් තරක් නෙවෙයි මේක හුදු නිකන් තිප්පලක් විතරයි. නමුත් මේ තිප්පල දන්නේ නැතුව අර ඕලාරික ආත්ම භාවය ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒක නිසා සරුවත් chance සඳහන් කරනවා සමහර වෙලාවට ඉස්ලාම් මතාවට එවැනි දෙයක් මේ ජීවිතේදී මට දැක් ගන්න පුළුවන් ලැබ ගන්න පුළුවන් කියලා නිදර්ශනයක් වශයෙන් කිව්වොත් තමයි භාවනා කර කර ඉන්න අරමුණ හොඳටම ගෙවන් වෙලා කිසිම හැප්පෙන්න මොකක්වත් නැතුව සම්පූර්ණ අවකාශයට වගේ ගිය වෙලාවක ඒකේ බය හිතෙනවා නමුත් ඉන්න පුළුවන් සමතුලිතතාවයක් තියෙනවා කියලා දැනගත්තොත් ඒ කෙනාට තේරෙනවා දිවි ලෝකයයි බ්‍රහ්ම ලෝකයයි මේක ඇතුළෙම තියෙනවා. ඒකට යන්න ක්‍රමයක් වෙනයි. අරක තියෙනකොට මේක නැහැ මේක තියෙනකොට අරක නැහැ. මේ අතරමැදදී මේ தത്വෙට පත් වෙච්ච කෙනා ගැන ਸਰුවඥාන්සේ ਸਰුවඥ මතේ හෙලි කරනවා. ඒ වෙලාවට ඒ කෙනාට කෙලෙස් ධර්ම, නීවරණ ධර්ම දුරු වෙච්ච බව වැටහෙන්නත් ඉඩ තියෙනවා. ඒ වගේම ධානාංග වශයෙන් විතක්ක ਵਿਚාර පීතිසුකොල සමහරක් හෝ යහගුණයක් තේරෙන්නත් ඉඩ තියෙනවා. මගේම ඥාණයෙන් මම ගොඩාවා කියලා තේරෙන්නත් ඉඩ තියෙනවා. මනස විපුල තත්ත්වයටපත් වෙන මහග්ගත තත්ත්වයටපත් වෙන බව තේරෙන්න තියෙනවා. දී මේ ලෝකෙදී මේක ලබන්න පුළුවන් බවත් සුඛීය ඥාණයෙන් වැටෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒක දුකක් වෙන්න ඉඩ තියෙනවා. ඒ ලබන මනෝමය ආත්ම භාවයේ පවා දුකක් දුක්ඛසේ දරා සිටීමක් වෙන බවට ඉඩ තියෙනවා කියලා. එහෙම වුණාට නකෝපනේතම් පුට්ටබ්බ ඒවන් දට්ටබ්බන්. එහෙම හිතන්න එපා. කැහි ගෑණි දීලා හොටු ගෑණි ගත්තා වගේ තමයි. ඒ වුණාට තමන් කල්පනා කරන්න සංකිලේශිකා ධම්මා පහියන්ති. වෝදානියා ධම්මා අභිවඩ්ඩිසanti. මයිලක නීවරණ ටික දුරවන් වුණා. මට ඒ වෙනුවට ධානාංග ලඟ වුණා. මේක මගේම ඥාණයෙන් මම මෙතෙන් ලඟුනේ. මගේ හිත දැන් පළල් හැප්පෙන්න දෙයක් නැහැ, ඝර්ෂණයක් නැහැ. මම මේ ලෝකෙම අත්දකින්නේ හීනෙක නෙවෙයි, මැරිලා නෙවෙයි, ඊගා මෛත්‍රී බුද්ධ ශාසනය නෙවෙයි. මගේම ඥාණයෙන් මම එළඹ මේකට වාසය කරනවා. මේකට මම ප්‍රමෝදය කියලා හිතා ගන්න ඕනේ. මේක ප්‍රීතියක් කියලා හිතා ගන්න ඕනේ. පස්සද්ධියක් කියලා හිතා ගන්න ඕනේ. ප්‍රීතිය සති සම්පජඤ්ඤය කියලා හිතා ගන්න ඕනේ. සුඛයක් කියලා හිතා ගන්න ඕනේ. මේ විදිහ වෙන විදිහකට කියනවා නම් ධ්‍යාන සම්පatti ලැබුවත් ඒ ධ්‍යාන සම්පත්තියක් එපා වීමක් වෙන්නේ. දුකක් වෙන්න ඉඩ තියෙනවා. ඒ වෙලාවට ඒ විස දුකක් වෙන්න දෙන්නේ නැතුව මේක විශාල කාම ලෝකයකින් වෙන්වීමට මට ඉනිමගක් වුණා. මාරුවක් වුණා. අඩයක් වුණා. වාංගුවක් වුණා කියලා ඒ දුකක් තමයි. නමුත් ඒ දුක සැපක් කරලා හිතන්න කියනවා කෘත්‍ය සලකලා. ඕලාරික ආත්මභාව ප්‍රතික්ෂේප කරන්න නම් මනෝමය ආත්මභාව පිළිගන්න මනෝවාත්ම භාව පිළිගන්නේ නැතුව ඕලාරික ආත්ම භාවයේ අයින් කරන්න බෑ ඕලාරික ආත්ම භාවයේ ඡන්දයි පරුසයි. තලහා උභාගෙන ජීවත් වෙනවා. අපි ඒ වෙනුවට ඊට වෙදී සියුම් දුකකට සියුම් කරදරයකට සියුම් ඉෂේකක්කමකට සියුම් බරකට ඉඩ දීලා අර විශාල බල අයින් කරන්න දන්නේ නැති වුණොත් අනේ මේ කැහි ගෑනේ දාලා හොටු ගෑනියක් නැගත්තේ මේකත් දුකයි නේද කිව්වොත් ගමනක් නැහැ. ඒක නිසා මෙතනදී තාම ලස්සනයි මේ සරුවචාන්සේගේ ඉදිරිපත් කිරීම. මෙවැනි ධ්‍යාන මට්ටමකටපත් උනත් ඒක දුකක්සේ පේන්න ඉඩ තියෙනවා කියනවා. ඒක සාමාන්‍යයෙන් ධ්‍යාන ලැබුම ලැබුම් කෙනෙකුට නම් හිතෙන්නේ මට බජයිරෝ එකක් ගන්න ඕන කියලා හිතාන නිමියට තාම මොරිස් මයින්ඩර් එකක්වත් නැති එකාට ගත්තට අවශ්‍ය නම් සියල්ල හම්බෙනවයි කියලායි. නමුත් ගත්ත එක ඊග අවුරුද්දේ මොඩල් එකට මාරු කරන්නේ මොකද්ද මේ මොඩල් එක හොඳ නැති නිසායි. නැත්නම් ඊග මොඩල් එකට යන්න ඕනේ නැහැ නේ. ඕක බුරු පරම්පරාවට යන්න එපායි. නමුත් ගත්ත එක ඒකට කැමති නැහැ. ඊග මොඩල් එක නෝනේ මේක මාරු කරනවා. මොරිස් මයිටක තියෙන ගයිදි ගන්න එකක් නැති නිසා ඒකම පදිනවා. ඒ වගේ තමයි මේ ඕලාරික ආත්මභාව ප්‍රතිලාභය අයින් කරන්න ඕන වෙලා අපි ගත්තයි කියලා හිතමු මනෝමය ආත්මභාවයේ ප්‍රතිලාභය. මේකට ඇයි දුකක් වෙන්නේ? කොහොමද මේක දුකක් වෙන්නේ කියලා ගියේ නැති කෙනාට තේරෙන්නේ ඒක නිසා යම් දවසක මේ ආත්මෙදීම Tamangema ඥාණයෙන් අස්පනා පිට ධානය ලැබලා ධානයේ පටන් ගන්නකොට පුදුමාකාර සීලාරයක් තියෙනවා. පුදුමාකාර සතුටක්. නිකන් පාවෙන ගතියක් තමයි තියෙන්නේ. නමුත් විනාඩි 30 45 පැනපු ගමන් මේ ධානයේම පහු පහු වෙනකොට ටික ටික කොහො කොහො වෙන්න පටන් ගන්නවා. ආයෙ කෙලෙසෙන්න පටන් ගන්නවා. නීවරණෙන්න පටන් ගන්නවා. ධානයකද මම ඉන්නේ නැද්ද කියන මට්ටමට යනකම් කෙලෙස් සමග මේක කලවම් වෙන්න පටන් ගත්තාම ඒ කිනාට තේරෙන පටන් ගන්නවා පටන් ගන්නකොට තිබුණ ආස්වාදේ දැන් නැහැ. දැන් ඒකේ ආදීනව පේන්න පටන් ගන්නවා ධානය කියලා හිත හිතට නැවතත් කෙලස්. නැවතත් ඒක පුස්කාර. නැවතත් ඒක පරිවිලා. නැවතත් ඒක පිලුණු වෙලා කියලා ඒ ධානයේ ආදීනව දැක්ක නිසයි දකින්න නිසයි ප්‍රථම ධානය අතල්ලා දෙවෙනි ධානයට යන්නේ. ඒක ඕන කෙනෙකුට තේරෙනවා. නමුත් දෙවෙනි ධානයේ ಗುಣ නෙවෙයි මේ කතා කරන්නේ දෙවෙනි ධ්‍යානට යන්න ප්‍රථම ධ්‍යානයේ ආදීනව දකින්න. ප්‍රථම ධ්‍යානය කියන්නේ නීවරණ ලෝකයට ලොකු ජයග්‍රහණයක්. නමුත් ධ්‍යාන ලෝකේ පන්තිම පොන්ටි දෝරි පන්ති. ඒ ධ්‍යානයේ කියන දෙවෙනි ධ්‍යානට යන්නේ මොකටද? අදිස්ථානෙ නෙවෙයි, හිතුව පැතුව දේවලින් නෙවෙයි, පළවෙනි ධ්‍යානයේ තියෙන ආදීනව දැකලා. අද ධ්‍යාන ගැන කතා කරන මිනිස්සයෝ මේ කිසි දෙයක් නැතුව ඉඳගෙන විනාඩි 5කින් පළවෙනි ධ්‍යානට අධිෂ්ඨාන කරනවා දෙවෙනි විනාඩි 5යි දෙවෙනි ධ්‍යානට අධිෂ්ඨාන කරලා කියනවා මම මේ වළං හොදන්න ගෙදර ආවේ ධ්‍යාන හතර අරගෙන ගෙදරින් ගිය ගමන් එන්නේ ධ්‍යාන හතර අරගෙන ඉතින් ඇවිල්ලා අන් ඇවිල්ලා ඉතින් කතා කරන්න පටන් ගන්නවා ධ්‍යාන කතා ඒගොල්ලන්ට පේන්නේ නැහැ ඒක හිතන්නේ සර්ව සුබ සියල්ල රත්තරන් සියල්ල ප්ලැටිනම් જાතියක් කියලා ධ්‍යාන සර්වඥාන්සේ මෙතේ සදා කරනවා ඇත්ත තමයි ධ්‍යාන වලට යනකොට කෙලස් ධර්ම දුරු වෙනවා තමයි හොඳ පැත්තේ සුදු ධර්ම බෝධානියදම වැරෙනවා තමයි. තමන්ගේ ප්‍රඥාවෙන් තමයි ගන්නෙ. විපුලකමකටත්පත් වෙනවා. මේ ජීවිතයේම තමන්ගේ ඥාණයෙන් උපද එළඹ වාසය කරන නමුත් දුක්ඛෝච විහාරෝති. ටික වේලාවක් යනකොට අර කියා ගන්න විදියක් නැහැ. මේ බදාගත්ත දේ කැහි ගෑණි වෙනකොට දැන් හොටු ගෑණි හොටු ගෑණි හොටු උරන්න පටන් ගන්නවා. කැහි ගෑණි කහින්න පටන් ගන්නවා. දැන් අල්ලපු දැන් අල්ලලා තියෙන ගෑණිත් දුකක් තමයි. කියන්නේ මුවින් නොබෙන කරබන ඉන්නවා. මේ නිසයි බුදුහාමුදුර පහළ වෙන්නේ ඉස්සර මේ ධ්‍යාන තමයි නිෂ්ඨාව කියලා බාර අරගෙන ලබාගත් කට්ටිය නොලබු කට්ටියකින් බඳුක් පිදුම් ලබාගෙන පූජා සත්කාර ලබාගෙන ශාස්ත්‍රුරුනි. සර්වඥාන්සේ ඔක්කොමත් ඒක දෙවෙනි ධ්‍යාන නෙවෙයි. දිගටම ගිහිල්ලත් දැලුවා තාමත් කාම ලෝකෙන් වෙන් වෙන්න මේක පඩියක් වුණාට ආධාරකයක් වුණාට කිසිසේත් මේක සුද්ධ ධර්මයක් නෙවෙයි මේකෙත් කෙලස් තියෙනවා. මේකෙත් දුක තියෙනවා. නමුත් ප්‍රයෝජනේ සලකලා පළවෙනි ධ්‍යානල දෙවෙනි ධ්‍යානට යනකොට ඒක සපක් කරගනි. ඒක ප්‍රීතියක් කරගනි. පසද්දයක් කරගනි. සති සම්පජඤ්ඤය කරගනි. එනතන් සුඛයක් කරගනි කියලා පුංචි දුකක් ප්‍රයෝජනේ සලකලා සපක් කරගන්න හැටි තමයි මේ උගන්වන්නේ. ඊට පස්සේ ඊට වැඩිය ලොකු දුකක් ප්‍රයෝජන සලකලා සපක් කරගන්න. එහෙම මේ පුංචි පුංචි දුක අහක දාන කුණු රොඩු එකතු කරලා කොම්පෝස්ට් ටිකක් හදා ගන්නවා වගේ ලොකු කුණු ගොඩක් කරන ලොකු කොම්පෝස්ට් පොරක් හදා ගන්නවා වගේ මේ විසි කරලා ඒ කරදරයක් වෙන්න තියෙන දේවල් චක්‍රීකරණය කරලා ਸਰව සමාදාන සමබර හොඳ පොහොරක් හදාගත්තා වගේ ටික ටික ටික ටික ලැබෙන දුක්වලට ඒක සුඛයක්සේ සලකන නැත්නම් දුක බාරගෙන ඒක හොඳ දෙයක් මේ මෙහෙම නොවුනනම් මම මේ දුක නැති කරන්න කාම සැපේ ඉල්ලන්නේ. දැන් නෑ මේ ධානයෙන් ලැබෙන දුක පවා සුඛයක්සේ සලකලා කටයුතු කරන පටන් අරගත්තොත් එයාගේ සංඥාවේ මොකද්ද වෙනසක් වෙනවා. මෙතෙක් කල දුක කියපු දේ ප්‍රයෝජනේ සලකලා සැපයකට හරවන්න පටන් අර ගන්නවා. මේක භාවනා කරපු කෙනෙකුට ඇර දර්ශනාංශේ විසරදයක් උනත් තේරුම් ගන්න බෑ. මේකේ තියෙන සාපේක්ෂ වටිනාකම. ගොඩාක් ගොරෝසුකමට වැඩිය හොඳයි ටිකක් ගොරෝසුකම. ටිකක් ගොරසු කොට එනවා හුඟක් සියුම් කම. ආනෙම එකින් එක එකින් ප්‍රතිස්ථාපනය කරනකොට මේ ලොකු දුක්ඛඳ ගෙවම් කරන්නට අල්ලන්නේ දුක්ඛඳක් තමයි. ඒක එච්චර දුක නෑ. ඒ නිසා මේ අල්ලන දුක සැපක් කරලා හිතා ගන්න කියනවා. ඒක ප්‍රීතියක්ද ප්‍රාමෝච්‍යයක්ද සුඛයක්ද පස්සද්ධයක්ද සමාධියක්ද සති සම්පජඤ්ඤයක්ද කියලා තේරුම් ගන්න නම් ඒ යෝගාචරයේ පුංචි මට්ටමක අනිත්‍ය සංඥා අනත්ත් සංඥා අසුභ සංඥා ආදී වශයෙන් සංඥා වශයෙන් දුක්ඛේ සුඛ සංඥාව වෙනද දුක වශයෙන් බාර ගන්නදී සුඛ සංඥාව ඇති කරගත්තට පස්සේ පුංචි වෙනසක් ඒක නෙල්ලි ගෙඩියක් අතේ දාගන්න මිනිහා දන්නවා ඒක පැංගිරි බව. නමුත් එයා දන්නවා ටික වේලාවක් කාගෙන යනකොට මේක රස වෙන නිසා මුලින් එන පැංගිරි ටික ඉවසාගෙන නෙල්ලි කන්නේ. බුලත් ටිකක් කන මිනිහා බුලත් කොලේ පැංගිරි බව දන්නවා. නමුත් පහු වෙනකොට මේක කිරි රස වෙන නිසා ඒ පැංගිරි බව මිහිරියාවක් කරගෙන විදින්නේ මේකට තමයි සිංහලේ කියන්නේ පැමිණි දුක් පැණිරායි කියලා. ඒ පුංචි දුක් ටිකක් මේ විතර පැණිරා කරගත්තට පස්සේ එයාට තේරෙන්න පටන් ගන්නවා නම් භාවනා වැඩෙන්න වැඩෙන්න මේ ටිකක් ලොකු දුකක් ආවත් ඔකට දුක කියන වචනේ අයින් කරලා දාලා ඊට ප්‍රමෝදයක් කියලා දාගන්නකො ප්‍රීතියක් කියලා දාගන්නකො පස්සද්ධියක් කියලා දාගන්නකො සති සම්පජඤ්ඤය කියලා දාගන්නකො දැන් සුඛ විහරණය කියලා දාගන්න පටන් ගත්තට පස්සේ ඒ එකම දේ තමයි සංඥා වෙනස් කරලා ප්‍රතිපදාවකට සාපේක්ෂ කරලා ඒ ලැබෙන මනෝමය ආත්ම භාව ප්‍රතිලාභයේ කියන తాවකාලික වේදිකාට ගොඩ වෙලා ගොඩ වෙන්නේ සැප නිසා නෙවෙයි දුක අඩු නිසා. අරගෙන ඒක සැපක් වශයෙන් නම් කරගෙන ඉදිරියට ගියේ නැත්තම් ඒ කෙනාට අරූපී ආත්ම භාව ප්‍රතිලාභය දැක ගන්න වාසනාවක් ලැබෙන්නේ නැහැ. මේ මනෝමය ආත්ම භාව ප්‍රතිලාභයට එහා ගිය තව අරූපී ආත්ම භාව ප්‍රතිලාභයක් තියෙනවා. ඒක දැක ගන්න වාසනාව ලැබෙන්නේ මේ පුංචි දුක ඉවසගෙන යන කෙනාට විතරයි. වෙන විදිහට කියන්න පුළුවන් මනෝමය ආත්ම භාව ප්‍රතිලාභය කියන එක දන්නේ නැත්නම් කියන්නේ ධානසුඛයක් දන්නේ නැත්නම් ඒ මනුස්සයාට කවදාකවත් මේ ඕලාරික ආත්ම භාවයේ ප්‍රතිලාභේ ඉපදිලා මෙතෙක් කල් අපි මැරිලා ගිය සංසාරේ කවදාකවත් දැක්කන්න බෑ. දකින්නේ පොතෙන් විතරයි. ඇසුතු විරු ඥාණයෙන් පමණයි. නමුත් මේ ජීවිතයේදී මේ මනෝමය ආත්ම භාවයකට යන්න පුළුවන් කියලා දන්නවනම් ඕලාරික ආත්ම භාවයේ පාවා නොදී මනෝමය ආත්ම භාවයට යන්න බෑ. తాවකාලික හෝ අරක පාවා දෙන්නේ නැතුව. ඒක පාවා දුන්නා කියලා ලැබෙන්නේ දුකක්ම තමයි. හැබැයි දුක අඩුයි. ඒක බුදුහාමුදුර කෙනෙක් සපක් විදිහට ගන්න කියලා. ප්‍රීතියක් ප්‍රමෝදයක් විතර ගන්න කියලා. පස්සද්ධියක් විතර ගන්න කියලා. සති සම්පජඤ්ඤ විතර ගන්න කියලා. ඒ නිසා මේ පැමිණි දුක් පැණි රාය කියන්නේ අනකෙනා තාමත් දුකේ තමයි ඉන්නේ ප්‍රමාණය අඩුයි. ඒක උදාහරණයක් වශයෙන් කියන්නේ ගොරෝසු හැව ඇරලා උරගයා වැඩිම පිණිස යට තියෙන හැවට ඉඩ දෙනවා. යට තියෙන හැවත් ටික කාලෙකින් හැලෙනවා. හැබැයි අලුතෙන් එන හැව බොහොම සාදරෙන් පිළිගන්නවා. පරණ හැවේ කෑල්ලක් හරියගේ තිබුණොත් ඌ පිහලා දානවා. කැමැති නැහැ තියනවා. මෙන්න මේ විදිහට හැවෑලි ඉරලක්, ලුණු ගෙඩියක පුතු ඇරිල්ලක්, කෙහෙල් ගහක් පතුරු ගහිලක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඒ නිසා ඕලාරිකාත්ම භාවයේ ප්‍රතිලාභේ ලබාගත් මිනිසයා නැත්නම් මනුස්ස වාසනාව ලැබපු යකා මේ ලැබපු එක ලැබපු පුරුෂයා ලැබපු ස්ත්‍රියව මනෝමය ආත්ම භාවය පිළිබඳ අවබෝධයක් ඇතුව ඒකට එළඹ පෙළඹ වාසය කරන්න නම් ඕලාරිකාත්ම භාවයේ ප්‍රතිලාභ පොඩ්ඩක් පැත්තකට තියන්න. කාම ලෝකේ අයින් වෙන්න එතකොට මනෝමය ආත්ම භාවය ලැබෙනකොට ප්‍රතිලාභය ලබන ලොකු සතුටක් වගේ ලැබෙනවා. නමුත් ටික වේලාවක් යනකොට ඒක දුකක් බාටපත් වෙනවා. ඒ නමුත් ඒක දුකක් කියලා නිග්‍රහ කරන්න එපා. කාම ලෝකයක් අයින් කරන්න හේතු වෙච්ච වංගුවට ගත්ත දේ කියලා ඒ මනෝමය ආත්ම භාවයේ එන්නේ එන්නේ එන්නේ එන්නේ සියුම් කරන්න පුළුවන්. ඒක නිදර්ශනයක් වශයෙන් කියනවනම් සියලු ලෝකයේ තියෙන වේශ කරදර අයින් කරලා අපි ආනාපාන ඉස්සරහින් තියා ගන්නවා. ආනාපාන කියන්නේ සපක්. ආනපානේ දුකක් සුවාසයක් ඇදිලා ඇදුමක්. නමුත් මේක සියුම් වෙනවනම් එන්නේ එන්නේ ආනපානේ සියුම් වෙනවනම් දැන් දන්නවා දුකක් තමයි යල් වෙනකොට ඒ දුක හරහා යන එකක්. ගෙවන් වෙන එකක්. ගෙවන් වෙන්න වෙන්න වෙන්න සැපක් එනවා. නමුත් තාම අපි ඉන්නේ ආනාපානේ පරාසය ඇතුළත. ඒ තාක්කල් අපි ඉන්නේ මනෝමය ආත්ම භාව ප්‍රතිලාභේ එක රූපී ගොරෝසු වායෝ පොට්ටබ්බ ධාතුව ගෙවෙමින් පවතී. නමුත් ගෙවෙන්න ගෙවෙන්න ගෙවෙන්න ප්‍රමෝදේ වැඩි කර ගන්න ඕනේ. සුඛේ වැඩි කර ගන්න ඕනේ. ප්‍රීතිපස්සද්දි වැඩි කර ගන්න ඕනේ. සති සම්පජඤ්ඤය වැඩෙන බව තේරුම් ගත්තේ නැත්නම් කාර්තින අතේ තියෙන දෙයක් වැලි ටිකක් අතේ තියාගෙන අතපල්ලේ වැලි හැලී යනවා වගේ දුකක් කනගාටුවක් වෙන්න ඉඩ තියෙනවා. නමුත් එimhe නොවීම සඳහා සර්වඥාන්තික ප්‍රමෝදය කියලා කියන්නේ කියලා කියනවා. ප්‍රීතිපස්සද්ධිය සති සම්පජඤ්ඤය සුඛේ කියලා කියන පටන් ගත්තොත් ඒ මනුස්සයා කාටවත් දුක කියා පාන්නේ නැහැ. එයා කියන්නේ මට භාවනා කරන්න හම්බුණත් ලොකු දෙයක්. මට අඩු ගානේ ගිහි ගෙයින් පැත්තකටලා ඉන්න හම්බුණත් ලොකු දෙයක්. අතත් පිට අතත් යන භාවනා කරන ඉඳගෙන ඉන්න හම්බුණා ලොකු දෙයක් කියලා එයා ඒ ප්‍රීතිපැත්ත විතරක් කතා කරනවා. ගොරෝසෝලාරික පැංගිරි පැත්ත කතා නොකර සිටීම තමයි සම්පප්පලාපෙන් ගැලවෙනවා කියන්නේ. ඒතියෙදි තනිය ඉඳගෙන ඉන්න කොන්ද රිදෙනවා, කැස්ස එනවා, හරි කම්මැලි කියනවනම් තාම සම්පප්පලාප තමයි. තාමත් මේ අර පුංචි දුකවත් ඉවසන්නේ නැතුව දඟලන්නේ අර ගෙවම් කරපු දුක් ගැන හැඟීමකුත් නැහැ. මේ ශරීරයේ මේ වගේ විනය විනය කරකකෙට නැත්තම් ඒ කාන්තෙන් දුවන්නේ අර කාම ගොරෝසු ආත්ම බාහිර බව දන්නෙත් නැතුව මේ පුංචි දුක ගැන එහෙම නැත්තම් මේ සතුටින් බාගත යුතු පැමිණි දුක ගැන සැපක් කියන්නේ නැතුව දුක ගැන කියලා කතා කරන කෙනා තාම හීන දීනයි බැග දුප්පත් යාප්පු වෙන ගතියක් තියෙනවා. බුද්ධජනසයන් ඒකටයි පණපවන්නේ. ඕබෝග ගන්න දැනගෙන ඕක ඕක ඕලාරික නෑ ඕක මනෝමය ආත්ම පාය ප්‍රතිලාභය දුකක් තමයි. නමුත් විශාල දුකක් ගවන් කිරීමකට ගත් දෙයක් නිසා ප්‍රීතිය කියන්නේ පස්සද්ධිය කියන්නේ සුඛය සති සම්පජාඤ්ඤය කියලා කියන්න ගත්තාම අඬා හෝ ගන්න ලෝකේ සම්පූර්ණයෙන්ම තමගෙන් අයින් වෙනවා. චරිචුරු ගන්න කාටවත් විමර්ශ ගාට එන්න බෑ. මොකද විමර්ශය චරිචුරුවක් ගැන කතා කරන්නේ නෑ. මුවින් නොබැන නිකන් ඉන්නවා. කවුරු හරි ආපම ආ ඇත්තද හ්ම් කියලා ඒ මනුස්සයා කියන්නේ අහලාගෙන ඔయిత වැඩි දුකමයි ළඟ තියෙන හැබැයි නොකිය ඉන්නවා. ඒකවත් කියන්නේ නැහැ. ඒකට කියනවා මුවින් නොබැන නිකන් ඉන්නවා. ඒකට අර මනුස්සයාට තේරෙනවා මාගලක් බැදුරක් අඳගෙන යන මිනිස්සෙක් දෙදිගැලක් ගන්න බැදුරක් අඳගෙන මිනිස්සෙකුට ගෙදර එමිනියා මාගලක් අඳගෙන එළියට આવොත් මොනවා කියලා ඉල්ලන්නේ. මෙයාකට පැදුරක් ගන්න උඩ තියෙන මාගලක් දැන් මොකෙ මොනවද ඉල්ලන්න තියෙන්නේ කියලා ඌ එන්නෙම නැතුව හැරලා යනවා. ඒ නිසා ඉස්සර ගමරාලලා තමගේ ගෙදරට හිඟන්නේ කෙනකොට ඌ පැදුරක් ඇඳෙනවා දැක්කොත් මෙයාක ගෙදර තියෙන මාගල ඇඳගෙන එළියට බහිනවා. මොකද බලන්නකෝ ගම මාත්‍යෝ මට අඳින්න රෙද්දක් නෑනේ පැදුරක් ඇඳන උඹට නෑකෝ පැදුරක්වත් දෙනකොට පැදුරක් අම් බලපන් මං ඇඳගෙන ඉන්නේ මාගලක් කිව්වට පස්සේ ඌ එන්නේ අනිත් දවසේ. ඉතින් අපි ළඟට චරිචුරු ගාන එන කට්ටියට කන්ට ගහන්න යන්න එපා. වැඩක් නෑ. ඒගොල්ලන් කියන්නේ උඹ වගේ දුක් ගොඩක් මයි ළඟ තියාන මම මේ කරබන ඉන්නේ කියලා. මල්ලිකා විදිසව දාන වේදනකොට දාශියක් අදින් ඒ කිතෙල් ටිකක් හැරෙනවා. අර ගෑනිට හොඳටම බැනලා ප්‍රතිපාංකඩයක් ගනලා අර කිතෙල් ටික පොගවලා අරන් තියාපන් කියනවා. ඒතර ඉතින් ස්වාමීන් වහන්සේනමක් කියනවා බිසුන් වහන්සේ මෙයාගේ දානේ පොලකදී ඔය පොඩි අත්තරක් දෙකදී ওই දාසිට උච්චර බනින්න එපා. ඒක ගැළපෙන්නේ නැහැ කියනවා. ඌව ඉවසන් ඉගෙන ගන්න ඕනේ. අවසර ලැබ අතර අවසර ලැබෙන්න ඕනේ. මෙන්න ස්වාමීන් වහන්සේ කියලා තල්පලක් කරලා වෙන්නනවා. තමන්ගේ ස්වාම පුරුෂයත් එක්ක 500ක් මැරිලා පණිවිඩේ ඉනේ ගහන තමයි මේ දාන බෙදන්නේ. මගේ තල් තෙල් ටික නෙමෙයි ස්වාමීන් වහන්සේ වැඩි මං උවිත වැඩි මගේ බන්දුල සේනාපතියා මරලා 500 සෙනගත් මරලා තල්පත ඉනේ තියාන මම බෙදන්නේ මේ 16 දා ගන්න ඕන නිසා. උවිත වෙටි දේවල් මට කියන්න තියෙනවා. උභාංශක උපදේශය වටිනවා. හැබැයි මම ඊට වැඩි දෙයක් කාගෙන වෙ ඉන්නේ කියලා. ඉතින් ඒ ඉතිහාසයට යන්නේ මොකද? ඒ ගෑණියක්. උවිත වැඩි දුක් දරාගෙන ඉන්නේ මේ පුංචි දේවල් වලට ඕ උඩගෙඩි දෙන්න ගත්තොත්. මේ චර්චුරු ගාන කටේ උඩගෙඩි දෙන්න ගත්තොත් පිළිකා. බෝ වෙන ලෙඩක්. ඒක පුස්කන දෙයක්. කුණු පිටරයක් දැමුවොත් පිටර අතුරට සේරම කුණු වෙනවා. එළවලු කුඩේ කුණු විච් එකක් තිබ්බොත් සේරම කුණු වෙනවා. ඒ නිසා ඒක අයින් කරන්න ඕනේ. අයින් කරන අකරුණාව නිසා නෙවෙයි මේ මිනිස්සයා මානසික පිළිකාකාරී. දුක ගැන කතා කර කර ඉන්නවා මිසක් ආයවසීමේ ශක්තියක් නැහැ. බුදුදහම ඒ නිසා මනෝමය ආත්ම භාවයක් දෙනවා. ඒක ඇත්තටම දුක අඩුයි. හැබැයි ඒකත් දුකක් තමයි. ඒ නිසා කට්ටක් අයින් කරන්න කට්ටක්මයි ගන්න ඕනේ. සියුම් කට්ටක් ගන්න ඕනේ. පිච්චිච්ච දෙයට දාන්න ඕනේ පිච්චිච්ච තෙල්. ඒක උඩ තනිපේනවා. ඒ පිච්චිච්ච තෙලත් අර වගේම පිච්චිච්ච එකක් තමයි නමුත් බේතක් වෙනවා. ඒක නිසා සරුවචාන්සේ දේශනා කරන ක්‍රමය විශාල දුකක් පොඩි දුකකින් අයින් කිරීම ලොකු වෙනිච්ච කට්ටක් පුංචි කට්ටකින් අයින් කිරීම. එදැයි කට්ට ගන්නකොටම දෙවෙනි මනුස්සයා බය වෙනවා මෙච්චර ලොකු කට්ටක් කන්න දෙයි තව කට්ටක් අයින් හදනවා කියලා. අනින්න නෙවෙයි හදන්නට කට්ට ගණ්ඩායි යන්නේ. මේක දන්නේ නැති කෙනා මේ ශාසනයට බය වෙනවා. ඒ නිසා මේ බුද්ධ ශාසනයට සයිකෝපැත්ස්ලා ඉන්නේ නැහැ. මේ සැප පිණිස කකා බෙබි බුදියන් ඉන්න කට්ටිය එන්නේ නැහැ. එන්න බෑනේ. එනකොට මේ ඉස්සරහට වෙන්නේ දුක්ඛ සත්‍යනේ වෙන්නේ. අනිත් ඕනේ ආගමකට යන්න පුළුවන්. භජන් කියනවා, බෙර ගහනවා, බයිල නටනවා, බෝධි පූජා පවත්වනවා. ඕනෙකට යන්න පුළුවන්. මෙතන එනකොට තියෙන්නේ ඉවසගෙන හිටපන්. කියන්න එපා. ඔය කතා කරගෙන ඉන්න ඔක්කොම ඊට වැඩිය දුකක ඉන්නේ. උඹ විතරයි කියාපාන්නේ ඔබ හිත හදාගත්ත නිසා කන්නවා කරලා හිත හදාගන්න. ඒක නොකිය හිටපන් කිව්වහම ඒ මනස තේනවා මෙතන මහලු නිවාසයක්වත් විවේකාගාරයක්වත් නෙවෙයි මෙතන ඉන්නේ දුක ඉවසන කට්ටිය කියලා කිසි කෙනෙකුට මැස්සෙකුට වහන්න පිටක් නැහැ. ගැඩවිල්ලෙකුට ඉන්න තැනක් නැහැ. මොකද ඉන්න ඔක්කොමල දුක දරාගෙන ඉන්නේ. ඉතින් මේ ගතිය Taman තුල වැඩෙනවා නම් එහෙනම් අපිට හිතා ගන්න පුළුවන් දුක නෙවෙයි වෙනස් වෙන්නේ දුක පිළිබඳ තියෙන සංඥාව. පැමිණි දුක් පැනිදායි කියලා සංඥාව මාරු කරගත්තට පස්සේ මිනිස්සු ගොඩක් වින්ද හැකියි. ඒකාන්තෙම විඳින්න පුළුවන්. ඒක තමයි මේ ජීවිතේ අපි ඇති කරගන්න පාරමිතාව. ඉස්සරහට යන්න බෑ. ඕනනම් පාරමිතා වෙනවා. එහෙම නැත්නම් මේ ජීවිතේ වෙනස් කරන්න ඕන නම් ඉවසීමේ සීමාව යන්න ඕනේ මරණය අස්පනා අපිට අත්දකින්නකයි යන්න ඕනේ. අපි අනිත් දවසේ අරූපී ආත්ම භාවපටලාභය කතා කරනකොට මේ කතා කරපු එකේ තව ගැඹුරකට යන්න පුළුවන් වෙනවා. ඒක නිසා අපි අද දවසේ කාල සීමාව මෙතනින් සීමාව නිසා මෙතනින් දේශනා නැත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඉස්සරහට සරුවචාන්සේ දිගින් දිගටම මේ වගේ වඩා සියුම් තත්ත්ව පෙන්ලා උඹට ඒක දුකක් වශයෙන් පේන්න ඉඩ තියෙනවා. ඒක ගැන බය වෙන්න එපා. මං කෙරේ සද්ධාවෙන් ඒක ප්‍රමෝදයක් කියපන්. මං කෙරේ සද්ධාවෙන් ඒක ප්‍රීතියක් කියපන්. පස්සද්ධියක් කියපන්. සති සම්පජඤ්ඤය කියපන්. සුඛය කියපන් කියලා බුදුරජාණන් අපිට දුකේ පැංගිරි ගතිය අඩු කරන ක්‍රමය කියලා දීලා තියෙනවා. ඕක තමයි තමයි භාවනා දියුණු වෙනවා කියලා දැනගන්න තියෙන කිට්ටුම කාරණාව. ඒක යාට විතරක් නෙවෙයි අල්ලපු ගෙදර මනුස්සයරත් තේරෙනවා. අබෞද්ධයරත් තේරෙනවා. පොඩි දරුවටත් තේරෙන නිසා ඒක සමාජ ධර්මයක් ආත්මාර්ථකාමී දෙයක් නෙවෙයි. ශිරු දිනාටම තම තමන්ගේ ආධ්‍යාත්මික ශරීරය සකස් කර ගැනීමදී මේක ආදර්ශයක් පාඩමක් ප්‍රීතියක් පස්සද්ධියක් ප්‍රමෝදයක් සත්‍යයක් සම්පජඤ්ඤයක් සුඛයක් පාඩපත් වේවා කියන ප්‍රාර්ථනාවයි. ධර්ම දේශනා මෙතන නැත කරනවා ශිරු දිනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා දැන් අපි පැයකුත් විනාඩි 5ක් විතර වගේ කාලයක් අරගෙන තියෙනවා. ඉතින් මේ වැඩ ධර්ම දේශනා මේ වැඩසටහන් නිමාව දකින්න ඉස්සලා කාට හරි වෙන මතිමතාන්තර ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා අපි ඒකට ඉවසමු. ආරාධනා කරමු නැත්නම් අපි ඊතාවතා ආදී ගාථා සජ්ජහනා කිරීමේ දේශනා ශ්‍රවණ සතිවාරය સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා. දුක සමාන කියන්නේ මේ ශෝක පරිදේ දුක දෝමනස කියලා හතරක් තියෙනවා. හතරක් දේශනා කරලා තියෙන මේ නිලමේ හතර පිළිබඳවගේ ශෝක පරිදේ දුක දෝමනස කියන හතරේ මේකේ කුක්කිර කරත් වෙන වෙන ඒ වගේම මේ ශෝකයේ ශෝකයේ සහ දෝමනස්යේ ඒකේ වුණස්සේ වෙන් කර ගන්නවා ගැනීමේදී ඒ සීමාවක් ඉඩක් තියෙනවද මේකේ වශයෙන් දුක් වේදනා සහ දෝමනස් වේදනා දුක් වේදනා දෝමනස් වේදනා කියන දෙක කොහොමද දැනගන්නේ මත ඒ දෙක හඳුනා ගැනීම සඳහා තියෙන කුජින ලක්ෂණ මොනවාද කියලා ඇත්තම ඉච්චරම අවසාන වාක්‍ය විතරයි ගන්න තියෙන දුක් වේදනා දෝමනස් වේදනා කියන දෙක තේරුම් ගන්න කොහොමද කියලා. ඒක ඉතින් එච්චරම අමාරුයි. හිතව දින කාවදින තාලට කියන්නේ. නමුත් වෙච්ච සිද්ධිය නෝ බලනවා නම් සර්වචාන්සේ ඉන්න කාලෙම සංඝයාසලා පිරිසක් ඉඳලා තියෙනවා දුක බුද්ධ දේශනාවල සැප දුක දෙක විතරයි කියලා. ඉතින් ඒගොල්ලෝ පිරිස මැදට කියලා කතා කරලා තියෙනවා මට තේරෙන බුදුහාම කියන ධර්මයේ සැප වේදනාව විඳීම් දෙකක්. සැප දුක කියලා. තව කෙනෙක් ඉඳලා කියලා තියෙනවා අනේ උකට හරියට අහන්නේ බණ අහනකොට බුදුහාමුදුරුවෝ සැප දුක සහ අදුක්කම සුඛ කියලා එකක් දේශනා කරලා තියෙන නිසා තුනයි කියලා. දෙකේ කට්ටිය තුනේ කට්ටිය ගහ ගන්නවා දැන්. අරකට කියන මම ඇහලා කියන්නේ. මම කෙලින්ම බුද්ධ වචනේ අහලා කියන්නේ මේ සැප මේ දුක ඔච්චරයි. කියනවා නෑ නෑ ওই දෙක අඳුල්ලා දෙන්නේ මැද තියෙන අදුක්කම සුඛය අඳුල්ලා දෙන්නයි කියලා. ඊට දැන් ඔන්න අර දෙවෙනි කට්ටිය ජයග්‍රහණය කරනවා. ඒ කට්ටිය ගිහලා අනිත් පැත්තේ කියනවා අරේ අක්ෂයා දෙකයි කියලා කිව්වා. යන්තම් මම වාද කළා තුනයි කියලා පෙන්නවා. වහන මිනිස්සු බනහන්නේ නෑ. ඒතර එකනේ කියනවා පිස්සුද යකෝ පහක් තියෙනවා. උඹලට ඇහිලා නෑ. ඇයි බුදුහාමුදුරු දෝමනස වේදනා සෝමනස වේදනා කියලා තියෙන්නේ? ආ ඒකට අරයා ගැස්සුඩ යනවා. දුක් වේදනා, දෝමනස් වේදනා, සුඛ වේදනා, සෝමනස් වේදනා, අදුක්කම සුඛ වේදනා පහයි. ඊළඟ දැන් තුංගුල්ලයි. තුංගුල්ල රණ්ඩු කරලා එක එකක් කැමති නැහැ අනිත් එක නකින්ද පිළිගන්න. හොඳ වෙලාවට කට්ටිය තුරුම වෙන බුදුහාමුදුරුවෝ. ඊට පස්සේ කියනවා මහන්නේ මට සර්වඥතා ඥානෙ තියෙනවා. ඕනෝක දෙකට බෙදලා දෙන්නත් පුළුවන් මට. ඕනනම් තුනට බෙදලා දෙන්නත් පුළුවන් මට. ඕනනම් පහට බෙදලා දෙන්න පුළුවන්. 108ට බෙදලා දෙන්නත් පුළුවන්. 84000 ධර්මස්කන්ධෙ බෙදලා දෙන්න පුළුවන්. ඒකයි සරුවෙන්ජතයි කියන උඹට ඥානෙ මදි නිසා අල්ලගත්ත කොන අල්ලගෙන මැරෙන්න හදනවා. මේක අල්ලන කෑ ගන්න. ඒක නිසා කොච්චර බණ ඇහුවත් මම දන්නවයි කියන වෙලාවක් එන්නේ නැහැ. හැබැයි දන්න දේ සුද්ධ වෙනවා. ඒ වගේම කාටරි කියන්න ඉස්සලා තේරුම් ගන්නවා මට ඇහිච්ච තාලෙට නම් මෙහෙමයි තව දෙයක් තියෙනවා නම් මම දන්නේ මම නෑ නෑ මේ මට්ටමේ කියන්න අපිට අයිතියක් තියෙනවා. එහෙම නැතුව මම දන්නවා දම්සලා දන්නේ නැහැ. ওই මෙහෙමයි කියන්න ගිය ගමන් එයාගේ පස්සේ ගිහින් මොනරණන්න ගියා වගේ. ඒ නිසා දුක් වේදනා, දෝමනස වේදනා, සුඛ වේදනා, සෝමනස වේදනා කියලා කියන්නේ කායික දුක, කායික මානසික සුඛ. කායික දුක, මානසික දුක. මානසික දුක් තමයි අපි දරුවා මරනකොට පස්සේ දුක් වෙන්නේ කායකට නෙවෙයි වැදින්නේ. මගේ දේවල් නිසානේ. අපේ දේවල් නිසානේ. මගේ දේවල් කායිකයි. මගේ හැට උලක් කැවෙනවා රිදෙනවා. නරක දෙයක් දකින්නට රිදෙන එක දෝමනසෙනේ. හිතෙන් හදාගත්ත එකක් නේ. මොකද මේක නරක දෙයක් කියලා අම්මලා තාත්තලා ඔලුවට දාන්න බෑ. ඇහැට උලක් කනන එකයි. ඇහැට නරක දෙයක් ඇති වෙලා තියෙන දුකයි. ඒකවල දෙකක් නේ. ඇහැට උලක් කනින්ජාම දුක්ඛ. නරක දෙයක් දැකපුවම දෝමනසෙ. ඒ සුඛේ තියෙනවා. සෝමනසෙ. අපි ගොඩාක් විඳවන්නේ දෝමනස්ස සෝමනස්ස දෙකේ තමයි අපි ගත කරන්නේ. හීන ලෝකෙක ගත කරන්නේ. පැමිණි දුක් ටික අපිට හොඳටම දරන්න පුළුවන්. අපි අපේ කියලා, ජාතිය කියලා, ආගම කියලා, අතීතය කියලා, අනාගතය කියලා, අතන කියලා, මෙතන කියලා විශාල පැදුරක් එලාගෙන ඒ මුළු පැදුර පුරාම දූවිල්ලක් නැතුව තියාගෙන බලනවා. ඉඳගෙන ඉන්න ටිකේ නම් දූවිලි පියාගෙන ඉන්න අපිට පුළුවන්කම තියෙනවා. ෆුෆ් ෆුෆ් ගාලා හරි. අපින විශාල පැදුරක් කියලා නම් මම අයියා ගියා ගන්නවා කියලා මුළු පැදුරටම දූවිලි වහන්න නැති වෙන්නේ ඉතින් යුද්ධ ප්‍රකාශ කරනවා. ඒ කරන්න ගන්න පැදුර ලොකු වෙන්න ලොකු වෙන්න දූවිලි වහින හැම වෙලාවෙම සිද්ධ වෙනවා. ඉතින් ඒ තාක්කේ මාසේ විඳවන. එනිසා මේ වෙනස තියෙන්නේ භව කාම තණ්හා භව තණ්හා දෙක අතර වෙනස. කාම තණ්හා කියන්නේ මගේ ඉඳුරන්න මේ වෙලාවේ දැනෙන ටික. භවය කියලා කියන්නේ අපේ කට්ටියට අපේ ඉඩමේ එහෙටත් අදත් හැම තැනම තියෙන්න ඕන සැප හෝ දුක නැත්නම් මගේ හතුර විනාශ කරන්න ඕනේ ගතිය මගේ නෙවෙයි ඒක. අපේ. හැබැයි මගේම එකේ විසීයෑමක් තමයි ඒක තියෙන්නේ. ඒක ශිෂ්ටාචාරය හරහා මේ සමාජශීලී ජීවිතය හරහා එහෙම නැත්නම් පරණ මතකයත් එක්ක පැටලිච්ච දෙයක් නෙවෙයි. ඒක නෑ තිරිසන් සත්තුන්ගේ රැළේ ඉන්න සත්තුන්ට රැළයට පිළිබඳව හැඟීමක් තියෙනවා. බොහොම ඉක්මනට අමතක කරලා. උණ්ඩ තියෙන බඩගින්න, කාම ආසාව, නිදා ගන්න තියෙන එක බය එච්චරයි තියෙන්නේ. උණ්ඩ දුක තියෙනවා. අපි තිරිසන් සත්තු ගැන කල්පනා කරලා දොහමනස් ඇති කරගන්න. ඕකයි අමනකම කියන්නේ. උණ්ඩ තියෙනක උන් කොහොමද ෂේප් කරගන්නවා අපි අනේ තිරිසනෙක්ගේ කකුල කැඩිලා. අනේ තිරිසනෙකුට මැරිලා දුක් වෙලා ඉගෙලා ඒක දුක බඩ බැඳගෙන අරනවා මේ ගෙදෙට්ට අනන්ත තාංගේ දුක් කොනතරම් තියෙනවා. මේ ඇහි ඔළුවට ගහලා තනින දුක්. අනේ තිරිසනුන් ගැන කල්පනා කරලා දුක් වෙනවා. හේත ගැන කල්පනා කරලා දුක් වෙනවා. ඒව දෝමනස් වලට වැටෙනවා. ඒ ඥානය එවන ඒකට ඥාන කියන්න බෑ. ශත ප්‍රඥා වර්තමාන මොහොතේ පන්නා ගැනීම සඳහා හිත දෙන නිදහසට ගන්න. මම බොහොම වැදගත් කෙනෙක් මාර්යා ගැනත් හිතනවා මෙයා ගැනත් හිතනවා කියලා තමන්ගේවත් වැඩි කරගන්න බැරි මිනිස්සයා අපේ දේවල් අල්ලගෙන පත්තරවල පිටු පුරවනවා රේඩියෝ වල පැය ගණන් පුරවනවා ටෙලිවිෂන් එකේ පැය ගණන් පුරවලා කටමැද දොරනවා කටමැද දොඩවන්නේම ගෙදර මරගාතේ අනුන්ගේ දේවල් කතා කරන්න හදාන්නේ මේ තමන්ගේ වැඩි කරගන්න බැරි කට්ටිය තමන්ගේ දේ කරන්න බැරි මිනිස්සයාගේ නිසද්ද බණ කාටවත් ඇහෙනවා ඒ වෙනස වැඩ බලන පැත්ත කරලා ඉන්නවා. අනුගේ කොතරත් ගන්ධපා බිස්නස් කරන්න යන්නේ ඒක තමයි දුක්ඛ වේදනා දෝමනස වේදනා. සුඛ වේදනා සෝමනස වේදනා මට සැපක් ලැබිච්චාම අපේ අයට දෙන්න කැමැත්තක් තියෙනවා. ඒක මට පුළුවන් ප්‍රමාණයකුත් වෙන බැරි හරිකුත් වෙන පුළුවන් ප්‍රමාණය දීම නම් මෛත්‍රී කරුණාට වැටෙනවා. නමුත් හුඟක් වෙලාට අපි අති high estimate එකට යනවා. ඒකල කියනවා මං ආශ්‍රය කරන හැම කෙනාටම මම යමක් කමක් දෙන්නවා. මම සලකන්න ඕනේ. හැම කෙනෙක්ම මං කර ප්‍රසාද හැඟීමක් පහල කරගන්න ඕනේ කියලා කරගන්න බැරි. ඉතින් ඊට පස්සේ මේ පේන් කරන්න පටන් ගන්නවා. Taman ආලවට්ටම් කරන්න පටන් ගන්නවා. හැම කෙනාටම සියලු අවශ්‍යතාවන් සම්පූර්ණ කරන කෙනෙක් බාටපත් වෙන්න හදනවා. එතකොට ඒකත් ඒ තියෙන සෝමනස්සකින් සුඛයෙන් පටන් ගන්න. අධ්‍යක්ෂක දෙයක් තමයි. මොකද සෝමනස්සේ වෙන්නේ අනිත් අයටත් හෙටත් අතනත් මෙතනත් දෙන්න හදන්න ගියාම ඒකත් අන්තිම දුක්කට හේතුයි. ඒ නිසා මේක මේ බෙදාගෙන කන කෑමක් තියෙන. ඇද්දගෙන නාන නෑමක් තියෙන දෝමනස්ස වේදනා මේ මේ ඒ සෝමනස්ස වේදනා ගැන කතා කරනකොට තනි කර මේක දෙනවා මනෝමය කියලා. තනි කර මනෝ නමුත් අපි කොච්චර පෙට්‍රල් පිච්චෙනවද කියලා හිතන්න. දවසෙ කොච්චර අපි නොපැමිණි දුක් වෙනුවෙන් දැකපු නැති දුක් වෙනුවෙන් සැලසෙනවද මේකට මේ කෘත්‍ය සම්පාදනය කරන ජනමාධ්‍ය තමයි. ලෝකේ තියෙන කුණු කන්දල් සේරම ගෙනල්ලා බත් කන්න ඉස්සලා දෙනවා. මේක කාලා කැමරේට පස්සේ කැමර ටික කපා. ඒකල දත් පිටි කකා බුදියපන්. ජනමාධිකරණේ ලෝකේ තියෙන කුණු කන්දල් සේරම ගෙනල්ලා අනේ අර යන්තම් හම්බ කරලා මොන්සිලා කණමිනියගේ කැමරේට උම්මලකට දානවා වගේ රසමස උලක් දෙනවා. ඉතින් මිනිස්සු දෝමනස වේදනාවට හරි කැමතියි. වල්පල් වලට කැමතියි. අනුන්ගේ දේවල් වලට කැමතියි. ඇත්තටම අනුන් උදව් කරුවට දෝෂයක් නැහැ. ඒකට අපිට තොරතුරු ඕනේ. ඒ තමන්ගේ විශේෂීස්ත්‍ය ඇතුළේ. තමන්ගේ ජුරිස්ඩික්ෂන් එක ඇතුලේ. හුඟක් වෙලාවට අපි කරන්නේ අපිට අදාළ නැති දේවල් වලට ගිහිල්ලා නැති බැරි දන්නේ නැති ශේෂ වල ගිහිල්ලා පැහිකම් කරනවා. ඉතින් ඒක දෝමනස්ස. නැත්තම් සෝමනස්ස අනුව යන්නේ ඇත්තටම සනීප කරන්න බෑ ලේඩි. එයා දන්නවනම් මේකයි දුක මේක දෝමනස්සේ මේකයි සුඛ මේක සෝමනස්සේ කියලා සනීප කරතයි. එහෙම නැති කෙනාට හිතෙන්නේ මේ මම මං ගැන හිතන්නේ නැහැ මම අපි ගැන හිතන්නේ කියලා. ඒ සනීප කරන්න බෑ. මේ සෝමනස්ස මේ දුක් වේදනා සහ දෝමනස්ස වේදනා දුක් වේදනා අතර සම්බන්ධයක් තියෙනවා කියන්නේ දැන් මේ උදාහරණයක් ගන්න. වගේ යනකොට අපි මුද සක්මන් කරලා පරිසර පිරිසිදු කරගෙන නාලා පිරිසිදු වෙලා එක්තැන ප්‍රමාණයට සෝමනස්ස සහගත සිටිවිලි කියන්නේ මේ පරියන් කියලා වර්ණහත් පරියන් කියලා කියන කායික මේ වේදනාව අඩු වෙලා ඉඳ පඩන කියන්නේ. නමුත් අර අකුරාගෙන මේක අද මම කොහොම හරි හිතර ගන්න ඕනේ කියලා ඔක්කොම අතර කරගෙන හිතර ගන්නේ. වාදිනාවල දුක් වේදනා කියනවා. ඊට පස්සේ අර දුක් මේ වාදිනාවේ තියෙන ඉඳලක් තියෙන දුක් වේදනා දිහාම ඒ වාදිනකොට මේ තියෙන දුක් වේදනා වුණත් ඒක සෝමනස්ස වේදනාව කරගත්තොත් සෝමනස්ස කියන්නේ ඒ අර ඒ කායික දුකට අය මේ නැතනවා කියලා නිකන් සම්පූර්ණ සංකප්ප වීමක් එක මොහොතම ලැබෙනවා. ඉන්න මේ මානසික ඔය කියන ඒක තමයි අපි කියන්නේ චිත්ත සංඛාර කියන්නේ වේදනා සංඥා දෙක. දුක් වේදනාවක් වුණත් මම මේක සතුට සිටින් බාරගත්තොත් සුඛ සංඥාවක් දාගත්තොත් ඒක සැපක් බවට පත් වෙනවා. දරුවඩක් අතුරුනාට පස්සේ මහේසිකාට සන්තෝෂයක් ඇති වෙනවා වෛශ්‍යාට දුකක් ඇති වෙනවා. මහේසිකාට ඉන්නේ මේ මේක ඇදෙන්නේ දරුපැටිය රජපැටියක ඉතින් මේක පෝෂණය කරන්නේ මගේ මම මහේසිකා වෙනවා වෛශ්‍යාවට Tamanට වෛශ්‍ය කර්මය කරගන්න බෑ පුරුෂයන්ගේ අප්‍රසාදයට පයින් නිසා දරු ගැබම තමයි දුකක් තමයි ඒ දුක මහේසිකාට ලොකු ආඩම්බරයක් වෛශ්‍යාවට කොහොම හරි ගබ්ස කරගන්න ඒ නිසා ඒකනේ එතන වේදනාව නෙවෙයි එතන බලපාන වේදනාවට සංඥාවේ බලපෑම අපිට පුළුවන් ඕනම දුකකට වර්ණ ගාගන්න මේක සුඛයක් ජයග්‍රහණයක් කියලා යන්න ගත්තාම දැන් ওই තරඟ මේ ස්පෙෂල් ටාස්ක් ෆෝස් එකකට ගත්ත පොලිස් කාර්යයා ට්‍රේන් කරනවා කියලා මොකද කරන්නේ? හතුරු හමුදාවේ දෙන්න තියෙන වද ටික සේරම දෙනවා. ගස් නගලා ගස් බඳලා ගහනවා. ඉතු ලොකු ජයග්‍රහණයකට ගන්න. ඒක හතුර දුන්නා අයියෝ එල්ගඩවිල්ලෙක් නරුමේක් පිටරට අනුන්ගෙන් ගුටි කාලා ගෙදර ආවයි කියලා. ට්‍රේනින් එකකට දෙනකොට ගෙදර ඇවිල්ලා වයිෆ්ට කියන්නේ ඔයානම් මැරෙනවනේ කෑවා කෑමනක් පුදුම ගහිල්ලක් නේ ගහන්නේ. මොකද මේක තමයි ස්පෙෂල් ටාස්ක් ෆෝස් වල හොඳ දක්ෂ පොලිස් කාරිනේ විතරයි ඒක හම්බෙන්නේ. ඕගොල්ලන්ට හම්බෙන්නේ නැහැ. ඒත් පරිප්පු තමයි කන්නේ. හැබැයි එළියට එනකොට ජාතික වස්තුවක් බාටපත් වෙලා මොකද හොඳ දෙනවා මොකුත් නැහැ. මදිනෝ කියන්න දෙනවා. හතර විසින් දුන්නොත් එහෙම ස්පෙෂල් ටාස්ක් යන්න බැරි වුණොත් අර ට්‍රේනින් ගන්න බෑ කියලා ගුටි ගන්න බැරි වීම ගැන මේ කනකාටුදී. මම අදක්ෂ පොලිස් කාර්ය නිසා මම ස්පෙෂල් ටාස්ක් වලට සිලෙක්ට් උනේ නැහැ ට්‍රේනින් එක හම්බුනේ නැහැ. ඉතින් පශ්චාත්තාප කරනවා. ගියාට පස්සේ වෙන පරිප්පුවක් දෙනවා. දුන්නට පස්සේ ඒක ලොකු ආඩම්බරයකින් පැලඳ ගන්නවා. හතුර දුන්නා නම් විවිජ්ජාවක්. තමන්ගේ ට්‍රේනින් එකට හම්බුනා නම් සපක්. ඒ නිසා පැමිණි දුක් පෙයින් රහ කරගන්නයි අපිට තියෙන්නේ. අපි මේ ඊළඟට කණ එකක් නේ තියෙන්නේ. ඊළඟට කන්නේ මේ අනු මන්දපු ඇඳිල්ලට. සමාජයේ ලැබෙන කීර්ති නාමයකට. ඒකට ප්‍රතික්ෂේප කරලා බෑ. ඒක නෙවෙයි මේ කතා කරන්නේ. නමුත් ඒකට අපි කොච්චර මේ ප්‍රകൃතිය ඉක්පවලා මනෝමය වශයෙන් වින්දන ලෝකේ ගත කරන සැප දුක දෙකම තියෙනවා. ඒකේ දෙකම බුදුහාම කියන්නේ හීනයක්. මායාවක්. මිරිඟුවක්. කේල් කඳක්. රතුළුණු ගෙඩියක්. රතුළු ගහලා බලන මොනවා කරන්නේ මරණයෙන් එහාට ඕ මොකක්වත් ඇති කරන්නේ ඒක වවාගෙන කන දෙවෙනි પરම්පරාව අපේ තාත්තා මෙහෙමයි අපේ සීයා මෙහෙමයි කියලා වවාගෙන කන මැරිච්ච එකට වැඩක් නෑ ඔය. පස්නාව කරමුණු කරන්නේ ඒක දුක් වේදනාවද දෝමනස් වේදනාවද ඒ දෙකේ රූප කර්මස්ථානයේ වන්නකොට දුක් වේදනාව අරමුණු වෙනවා. වේදනාන පස්සනාවට යනකොට දුක් වේදනාවේ දෝමනස් වේදනාව දෙකම අහුවෙනවා. රූප කර්මස්ථානදී සෝම සුඛය අත්දකින්නවා. වේදනාන පස්සනාවේ සුඛයයි සෝමනස්යයි දෙකම අත්දකින්නවා. නාම කර්මස්ථානට ගියාට පස්සේ තමයි දෝමනස් අහුවෙන්නේ. සෝමනස් අහුවෙන්නේ. අර උනක් දකින්නට පහළින මනාපමනාප අහුවෙන්නේ. ඒ හුඟක් හිත සිවුමුණාට පස්සේ තමයි මේ අරමුණ දකින්නට අමතරව ඒත් එක්කම මනාපමනාව පහළ වෙන බව තේරුම් අරගන්නේ හුඟා කායනපසනාවේ රූප කර්මස්ථානේ උන්ට අවබෝධයක් ලැබුවට පස්සේ තමයි. හැමදාම අවබෝධي ලැබපු කෙනෙක් වුණත් ඉඳගත්ත ගමන්ම දුක්ඛ දෝ දුක් සැප දුක් විඳිනවා. ටිකක් ගැඹුරට ගියාට පස්සේ මේ සැප දුක් සැප දුක් බවටපත් වෙන්නේ යට තියෙන පිළිගැනීම මතයි. මේ දකින්නකොටම පහසු වෙන ඉම්ප්‍රෙෂන් එක මේ මේක හොඳක් මේක නරකක් කියලා. නමුත් ඒක විපරිණාමය නම හොඳයි කියලා දැක්වම ආයෙ පස්සේ නරක වෙන්න පුළුවන්. නරකයි කියලා දැක්වම හොඳ වෙන්න පුළුවන්. ඒකට බෑ නුපුණු මනස දකින්නකොටම ඉනේ කල්ලාගෙන ගැටුමක් ඇති කරගන්න. ඒක දුක්ඛ දෝමනස්ස නෑ. දෝමනස්ස සෝමනස්ස ආවෙන්නේ මොකක් සතිය පිහිටුවගෙන සති මේ කායනපසනාව රූප කර්මස්ථානේ ප්‍රගුණ කරපු එක. නාම කර්මස්ථානේ ගියාට පස්සේ රූප ශබ්ද ගන්ධ රස පේනවා. දකින්න දකින්න රූප පිටිපස්සේ මනාපමනාප දෙකට. සෝමනස්ස දෝමනස්ස නැත්තම් පේන්නේ නැහැ. මතකයට යන්නේ නැහැ. මතකයට යන්නේ පේන්නේ කැපී පේන විදිහට ඒත් එක්කම ඒක වැඩි සැපක් හෝ දුකක් කුජ දාන ඉවදරේ අපේ හිත ගන්නෙ. ඒව තමයි අපේ හිත වැඩියෙන් ඇදලා ගන්නෙ. මේ ඒ අනුවයි අපි තේරුම් අරගන්නේ රූපේ නෙවෙයි කෙලස් තියෙන්නේ රූපේට පහළ වෙන දෝමනස සෝමනස විතරයි කෙලස් තියෙන්නේ රූපේ කෙලස් නෑ නෑ බොහොම කෙනෙක් කියන්න යන්න එපා. බොහොම කෙනෙක් කියලා ඔය වචනේවත් අහලා තියෙන ලෝ ජනගහනේ 100 කීය වචනේවත් අහලා තියෙන. කීයෙන් කී දෙනා දත් දැකලා තියෙන. මම කියන්නේ එතකොට ඒ වගේම ඔය කියන විවේකයේ ප්‍රීතිය සහ ඒ සතරකාරයේ නිදිය එහෙම තමයි සමාධිය වගේ ඒ විදිහට ඉස්පෙකට් යෝග වෙනට අත්දකින්න. ඒ ඒ යෝගාවචරය මේ ඒකත් දකින්නේ අර වගේ දායකත්ව පරිසරයේ සමාන්ත කායික ප්‍රෝග්‍රෑම් පරිසරයක හිතනවා කියන්නේ තමයි එයා ඒකත් දෙන්නේ ඕනේ. හැබැයි ඒක අර අර කිව්ව තරම් පිටපත් අගේ කරන්නේ. ඒකනේ බොහෝ දිගට ගියන දෙයක් කියන්නේ අනිත් අය ඔය කියන කතාව කවුරුත් අගේ කරන්නේ. ඒක කවුරු කියන්නේ ඕනේ. ඒ කරන්නේ නැති මතම කියන්නේ ඒකවල බලාපොරොත්තු වෙනවා ඒක තමයි කියන්නේ. ඒ සුඛේ ඉහළයි කියලා. මම අහන්නේ ඇත්තටම මේක සංසන්දනය කිරීමක් කරන්න පුළුවන් නම් සංසන්දනය කිරීමක් ප්‍රවාහයක් නේද? සංසන්දනය කරන මිනිහා කරන නැති මිනිහා කරන්නේ නැහැ. කරන මිනිහා නැති කරන්න බෑ නැති මිනිහාට කරන්නවත් බෑ. විචක්ෂණ බුද්ධිය තියෙන මනුස්සයා සංසන්දනය කරනවා. එයා විපස්සනාට බරයි. එයා දන්නවා අපිට කාර්යයක් කරගෙන යන්න බෑ. ලග්ග බස් එකේ තමයි යන්න තියෙන්නේ. නැත්නම් හයර් කරන්න විතරයි තියෙන්නේ. අපේ නිසා කැරේජ් හදන්නේ අපේ ගෙදරයි. නමුත් කාර්යයක් ගන්න හදන මනුස්සයා කාර්යයක් නැතුන ගැරදියක් හදාගෙන මම කාර්යයක් තියෙනවා කියන ආසාව තියෙනවා. ඒ ධ්‍යානයක් තියෙනවා කියන්නේ එයාගේ මන තියෙන එකට සමතයට බර කට්ටිය. ඒ මනුස්සයාට විචක්ෂණ බුද්ධියට වැඩිය වින්දනය අවශ්‍ය කරනවා. විචක්ෂණ බුද්ධිය තියෙන කෙනා දන්නවා ගමනක් කරනකොට මම කාර්යයක් ගන්නවා. දැන් බස් එකේ යනවා. මම වැඩේ කරගන්නවා. පාරයින පොඩ්ඩ ඉඳගෙන ඉන්නේ එච්චරයි වෙලා තියෙන්නේ. ගෙදර ගෙදර ගැරේජ් හදන්නේ. අන්න ඒ වගේ මේ උප්පත්තියම අපි ළඟ තියෙනවා සමත උපනිෂ්ඨේ ගතිය. විපස්සනා උපසිෂ්ඨ ගති සමත තියෙන එකන විචක්ෂණ බුද්ධිය සෑහෙන ප්‍රමෝදයක් වදනවා. මේ මිනිස්සු බඩු ගැටක රැස් කරන මැරෙන්න හැදුවට ඒ මිනිස්සු දන්නවා හරප්පට්ටියක් ඕන ඕනනම් කිරි බෝතලයක් කනම් බිලා වැඩේ ෂේප් කරනවා. එතකොට හරප්පට්ටියක් හදලා කිරි ගන්නට ටිකක් ගණන් තමයි. නෝ ගොම ගඳ නැහැ. අනුමචයගෙනචි එහෙම නිකන් අනුන් කිරි බිලා හරියන්නේ නැහැ. ඊට කොච්චර හොඳ වත්තේ උනතරන් තංගවල තියෙනවා. හරප්පට්ටිය දෙන්නම ඇත්තයි. අවස්ථාව හැටියට ප්‍රයෝජන ගන්න හැටි. ඒ නිසා එකම කිරි තමයි දෙන්නම් බොන්නේ. අර හිතනවා නෑ මගේම හරකෙක්ගෙන් මගේම කිරි බොනවා. අවසගෙන මොකද පිස්සු මං කිරි කිරිම තමයි අඩිලිය කිට්ටිය පොතකට අයවරනේ. ඌ මල්ලෙන් ගන්නමයි ෂේප් වෙන්නේ. එකිනෙකා එකිනෙකාට ප්‍රතිඋත්පන්නයි. ඒ දෙකේ මති වෙනස්. අර මතේ තියෙන එක නම් මේ මතේ තියෙන එක නම් පහත් කරන්න ඕන ගමන් දැනගන්න වෙන වෙන කචින්තන රටාවක්. ඒ මතේ තියෙනවා කියන්නේ මේක වෙන්න පුළුවන්. ඕකේ මේ දෙන්නට මේ චින්තන මටත් උතෙන්ට යන්නත් වෙන්නත් ඉඩ තියෙනවා. වගේම සමත විපස්සනා කියන එක මේ ගුරුවරු විසින් කවලා තියෙන එක. ඇත්තටම මිසු දන්නේ මේ ගුරුවරු මේ මගේ මේ ඉල්ලනකොට අහවල් නම කියලා ඉල්ලන්නේ කියලා ඇඩ්වර්ටයිස්මන්ට් කරන්නේ. නිකන් කියන්න එපා නම කියලා ඉල්ලන්න. මේ මේ වෙළඳ නාමය කියලා ඉල්ලන්න. උගුරු විකුණන්නේ බඩුව නෙවෙයි වෙළඳ නාමය නිකුර ගන්න ඕනේ. ඉතින් ඒකට තේරෙන්නේ මේ අර්පුදුම අනුකම්පාවන්නේ ප්‍රාතිපුක ගැන තියෙන්නේ. <laughs> පාර අයිනේ ඇවිල්ලා හිටගෙන කියනවා ඔය වෙළඳ භාණ්ඩේ නම කියන්න එපා. මේ වෙළඳ කීර්ති නාමයේ නම කියලා ඉල්ලන්න. මොකද පාරිපු ගැටේ තරම් සේවයක් සිද්ධ වෙනවා කියලා පෝට් ලෑලි hina වෙනවා. ඔය කාගේ දාක්කොට සල්ලි යන්නේ. තනි කර මේ මවපු එහෙම නැත්නම් තනි කර ඇඩ්වර්ටයිස්මන්ට් එහෙම නැත්නම් මේ ප්‍රචාරක වැඩපිළිවෙලක අපි තනි වෙලා ජීවත් වෙන්නේ. අපේ මතයට කවදාකවත් ඉඩක් නැහැ. අපි ඒක පහත් කරලා තුනී කරලා තුච්ච කරලා කොන් කරලා කුණු බල්දියවත් ඉඩක් නැහැ. බුදුහාම කියන යක්ෂය ඕකත් මනුස්සයනේ. මගේ දසම සෝදක ආනාපාන සතිය පොත ලියන වෙලාවේදී මහාචාර්ය උපතින් තමයි ඉදසර ගත්තේ. කායන පසනාව ආයන පසනාව කියනකොට මම කිව්ව ලොකු ස්වාමීන් වහන්සේට ගිනි ගලට කතුරක් අල්ලපුවාම කතුරත් ගෙවෙනවා ගිනි ගලත් පේනවා පුපුරුත් විසිනවා. නම් මේක නම් ගැලපෙන්නේ නැහැ කිව්වා. මේක මම ඉතින් අනිදාගෙන ඒක කල්ට රතුරකින් කපලා ගිනාට පස්සේ කියනවා එක පැත්තකින් වීශ කරන්නත් වටින්නේ නැහැ නේ. ඔය නම හිතලා ලියපෙගෙන ඔන්න ඔය දාමුකට. මොකද ආදී පාපද ඔබහන්සේක නම යන්නේ. දැන් මේක ගිනි ගලට කතරක් අල්ලනවා ගිනි පුරු සිරනවා කියන එක මං වගේ මිනිසුන්ට තේරෙන මිසක මේ සාමාන්‍ය අටුවාවේ නැහැ නේ ඔය දැන්. ඉතින් කියන නෑ මොනවා හරි Tamange කියලා තියෙනවනේ කි වටිනාකමක් තියෙනවා. පුතේ නැති වුණාට Tamange අත්දැකීමෙන් ඉන්සයක විශ්ි කරන්න ඕනේ නැහැ. මම ඉතින් ඉල්ලලා මම අයින් කරගත්තා. උඹ පෑනක් කරන උඹ අකුරක් ලිව්වනම් ඒක සීගිරිය ලියපු විදුසුතුමක කුරුටු ගියකට ඒ වටිනාකම තියෙනවා. උඹ ලියපු අකුරක් නේ. අපි එහෙම කක්ක ගන්නන්නේ අපි ගන්න ෂේක්ස්පියර් ඉගෙන ගත්තේ නැත්නම් බඩක් නෑ. හෝමර් ඉගෙන ගත්තේ නැත්නම් උඹ අකුරු මොනවද කුරුමිනි කකුල ඔබ විසිකරපන්. අර ලස්සන ලියපු සුදු අකුරක් අරගෙන ඉවරලා දර්ශන විසාදේ උපාදී ගනින් කියලා. ඉතින් බුදුදහම කියන්නේ උඹේ ලේබලින් එන උඹේ දේ තමයි අපට සත්‍ය උගන්වන්නේ දුක දෙන්නේ. ඒක ගැන විශේෂණ කරනවා සංසන්දනයට ගනින් අනික් මිනිස්සු මොකද කරන්නේ කියලා. අපිට මේ අධ්‍යාපනයේ සංසන්දනයේ ලොකු කරලා තමන්ගේ දේ නැත්තරම නැති කරලා තියෙනවා. බුදුරජාණන්සේමනේ හැම චිත්තක්ෂණයකම කිසිම දෙයක් පිටින් දාන්නේ නැතුව 100%ක් උඹ අත්දකින්නේ මොකද්ද? ඔක තමයි නිවන කියන්නේ. අපි ඒක මේ අල්ලපු දෙකන අසං ගන්නකම් බාර ගන්න කැමති නැහැ. නිවනම වෙන්න පුළුවන්. කර්මත්තානාචාර්යවරේ කොලේක ලියලා අසං කළා දුන්නොත් බාර ගන්න. නැත්නම් නිවනම දුන්නත් සෙකන්ඩ් හෑන්ඩ්. ඒ තරම් දීනයි. ඒ තරම් හීනයි. ඒ තරම් තුච්ච කරලා තියෙන අපේ මානසිකත්වයේ මේ යටත්‍ත්‍යවාදී ක්‍රමය හරහා පහත් කරලා තියෙන කොහොමඩක්වත් කෙලෙස් වල බලය තමයි. දන්නවනම් බුද්ධ ධර්මයේ දන්නවනම් මේ පැමිණිච්ච ඕන දෙයක් අපි කොහොමදත් විඳිනවනේ. ඔය සතුටේ විඳපන්කෝ. අඬ අඬ චරිත රූප විඳිනවට වැඩිය පැමිණිද විවසපාව ඊට පස්සේ කායෙන්වත් අපිට නීති උපදේශ ඕන කරන්නේ නැහැ අපිට කායෙන්වත් සමීකරණ ඕන කරන්නේ නැහැ බාහිර මොනක් ඕනේ ඉවසීමේ ශක්තියන බැන්න වැටේ බැන්නොත් බැහැ මොකෙක් හරි කපුටෙක් හරි නැතයි එහෙම දෙයක් දීලා නැහැ මේ කට්ටිය කියන්නේ අපි නීතියෙන් අපි උපදේශ දෙන්නම් කියලා නීතිඥවරු පෙළපාලිය වෛද්‍ය ශාස්ත්‍රය කියනවා අවෝන ලෙඩක් වුණොත් අපි බාර ගන්නවා කියලා බලපෑම ප්‍රශ්න නම් දේශපාලනඥයන් කියනවා අයියෝ මට ඡන්ද දෙන්න මම සේරම බලා ගන්න සමාජ විද්‍යාවේ නෝ දරුවෝ ටික ඔක්කොම මට දෙන්න මම බලා ගන්නවා කියලා. ආර්ථික විද්‍යාඥයා කියනවා සල්ලි තියෙන ඕන දෙයක් කරදයි කරද. ඒ එක එකත් අපේ භූපසිතියට කරනවා කියලා බලන්න. කද්දාවත් නැහැ. ඒගොල්ලන්ට වෙනම න්‍යාය පත්‍රයක් තියෙනවා. ඒ න්‍යාය පත්‍රය යාර දෙන්නේ පුද්ගලිකත්වය. බුදුන් කියන හැම මිනිස්සෙකම උපත්ති නිවන් ලැබලා තියෙන්නේ. කාදාරි උඹ උඹ අදහනකම්. වර්තමාන මොහොත අදහනකම්. මෙතන අදහනකම්. නිවනක් නැහැ. අපි මේ බාහිරේ තියෙන සෝබන ලෝකේ අලංකාර ලෝකයෙන් කරන්නේ අපි මේ මම දැන් මෙතන කියන එකෙන් පන්නලා අර්ග කරගත්තොත් හරි. අරය ළඟ හිටියොත් හරි. මේක වුණොත් හරි කියලා බාහිරගත බාහිරවත් වෙච්ච දෙයක් තියෙනවා. Tamange de සියරට දේශි සැපදේ කිව්වා වගේ මේ මම දැන් මෙතන කියන එක වටිනාකම කියලා නෙමෙයි කරන්නේ. මම නම් කියන්නේ ඒකට මනුස්සකම කියලා. අපිට නැති වෙලා තියෙන මූලික මනුස්සකම. අපි අතන මෙතන වෙනවා. අරයා මෙයා ගැන හොයනවා. හෙට අනිද ගැන ඊය ගැන හිතනවා. වර්තමාන මෙච්චර ලස්සන වටිනාකමක් තියෙනවා. දැන් අපි තාත් විනාඩි 20ක් විතර අරගෙන තියෙනවා. ධර්ම සාකච්ඡා සඳහා ඒ නිසා පෙරත් ප්‍රශ්න දෙන නිසා අපි ඊතාවතාචාදී ගාථා සජ්ජහනා කිරීමේ සතිವಾರේ නිමා කරනවා. හිතාවදාච කම්මේ ඊ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා හිතාවදාච කම්මේ ඊ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා හිතාවදාච කම්මේ ඊ සම්පතං පුඤ්ඤ සම්පතං සම්මේ සත්තා නිමෝදන්තු සම්ප සංසප්ප සිද්ධිය. ආකාසට්ටා ච බුම්මඨා ඊවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මඨා ඊවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතං චිරං රක්ඛන්තු දේශන ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාතං ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගමෝ හෝතු යාව නිපාතපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාත